ධම්පවි පදනම මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මය මූලික බුද්ධ වචනය අපි සාකච්ඡා කරන්නට පටන් ගත්තා. අංගුත්තර නිකාය ග්‍රන්ථය තුල නැත්තම් පළමු ධම්ම සංගායනාවේදී අංගුත්තර නිකාය හැටියට සකස් කරන ලද ආනන්ද ස්වාමීන් වහන්සේ මතක තියාගෙන ආව දහම් කාරණා පිළිවෙලකට සකස් කිරීමේදී අංගුත්තර නිකාය හැටියට අංක පිළිවෙලකට නැත්නම් එක කරුණු එක බැගින් තියෙන කොටස් ඒකක නිපාතය දෙක බැගින් තියෙන කොටස් දුක්ඛ නිපාතය මෙන්න මේ විදිහට කරුණු කියන ආකාරය එක්ක කරුණු 11ක් දක්වා විග්‍රහයක් පැහැදිලි කිරීමක් එක්ක ඒ විදිහට අංගුත්තර නිකාය සකස් කෙරුණා. ඒතර අංගුත්තර නිකාය හැටියට සකස් කරන්ට යෙදුනේ පළවෙනි ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඒ රහතන් වහන්සේලායි ඒ විදිහට සකස් කරන්නට යෙදුනේ. ඒකේ අද මේ ධම්මරී පදනම පාදක කරගෙන අංගුත්තර නිකාය පටන් අරන් අද ඒකක නිපාතය අවසන් වෙනවා. ඒකක නිපාත කියන කරුණ එක බැගින් දේශනා කරපු කාරණා ඇතුළත් ඒ කොටස අද සාකච්ඡා කරාම අද අවසන් වෙලා යනවා. ඉතින් ඇත්තටම ඒ කරුණ 11 බැගින් දක්වා කරන විස්තරය අපට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබුණොත් එහෙම ඒ අධ්‍යයනය කරලා අපට ඒ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්කමක් ලැබුණොත් ලොකු භාගයක් බොහෝ කාලයක් ගියත් අපට යන කාලයේ ඉගෙන ගන්න දේ අපේ ජීවිතේ ප්‍රායෝගිකව තේරුම් ගන්න මහන්සි ගන්න පුළුවන්. ඉතින් බුදුරයන් වහන්සේ පෙන්වා දුන්න මේ දහම් පරියාය අපි හැමෝටම අපේ ජීවිතයේ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා පවතින දෙයක්. ඒ වගේම තමයි බුදුරජාන් වහන්සේ සමහර දහම් පරියායවල් පෙන්වා දෙලා තියෙනවා ඒ කෙනාගේ ස්වභාවය අනුව. දැන් මට්ට කුණ්ඩලි කියන කෙනාට සත්‍ය අවබෝධය කර ගැනීම සඳහා යමක් කිව්වේ නැහැ. මොකද යාට ඒ හැකියාව නැහැ. බුදුරන් වහන්සේ ඒ රූප කය එක්ක බුදුරන් වහන්සේව දැකලා පහදින ආකාරයක් විග්‍රහ කළා. ඊළඟට තවත් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඊට අදාළ විදිහට විග්‍රහයක් විතරයි. මොකද ඉන්න තැනට වඩා යහපතක් ඇති කරගන්න යම් කරුණු ටිකක් කියලා දෙනවා. හැබැයි සමහර අයට අවබෝධය කරා යන්න කර්ම කියලා දෙන්නේ නැහැ. මොකද හේතුව ඒක එයාට ගෝචර නැති නිසා. තමන්ගේ ගෝචර දේත් එක්ක විතරයි ඒ කාරණාව පැහැදිලි කරලා දෙන්නේ. ඒක බුදු දේශනාව අධ්‍යයනය කරනකොට අපට ගොඩාක් තේරුම් ගන්න පුළුවන්. එතකොට යම්කිසි කෙනෙක් බුදුරජාන් වහන්සේ කියපු දේ කරා කියනවනම් බුදුරණවහන්සේ පැහැදිලි කරපු කාරණාව කරා කියනවන ඒ ඕනම දෙයක් බුදුරන් වහන්සේ හැටියට හම්බ වෙන ඒ බුදුරන් වහන්සේ ඉදිරිපත් කරපු දෙයක් කිරීමක් වෙනවා. මට කුණ්ඩලී කරෙත් බුදුරන් වහන්සේ කියපු කාරණාව. එතකොට අනිත්‍යයත් ඒ විදිහම දෙයක්. ඉතින් ඒ නිසා ලෝකේ බුදුරන් වහන්සේ කියලා හම්බෙන තැනදී බුදුරන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාව මොනවා හෝ දෙයක් කරා නම් දැන් අපි දන්නවා කුසල් අකුසල් සම්බන්ධයෙන් අකුසල් කරාම දුක් විපාක කුසල් කරාම සැප විපාක අකුසල් දුරු කළා කුසල් කිරීම පිළිබඳව බුදුරන් වහන්සේ සමාදන් කරනවා අකුසල් නොකරන්න කුසල් කරන්න එතකොට සුගති ලෝක යනවා එතකොට ඒකත් බුදුරන් වහන්සේ කියපු දෙයක් තමයි එහෙනම් මේ මොන දේ කරත් ඒ බුදුරණවහන්සේ කියපු දෙයක් කරා වෙනවා. දැන් අද තියෙන දේශනා ටික අංගුත්තර නිකායේ ඒකක නිපාතේ අවසාන දේශනා ටික තමයි තියෙන්නේ. මේ දේශනා ටික ඇතරම සමහර කෙනෙකුට එකම දෙයක් විග්‍රහ කරලා පෙන්වන්නේ. පෙය්‍යාල වශයෙන් තියෙන දේශනා ටික එකම විදිහට විග්‍රහ කරලා පෙන්වන්නේ. පළවෙනියටම කියනවා මෙන්න මේ පළවෙනි දේශනාවේ අච්චාර සංඝාත වගේ අච්චාර සංඝාත මත්තම් පිච්චේ භික්ඛවේ භික්ඛු පටමජ්ජහනං භාවේති අයං උච්චති භික්ඛවේ භික්ඛු අරිත්තජ්ජහනෝ විහෙරති සත්තු ශාසන කරෝ ඕවාද ප්‍රතිකරෝ අමෝගං රට්ඨපින්ඩම් බුඤ්ජති කෝපන වාදෝ යේතං බහුලී කරොන්ති බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට අසුරු සනක් ගහන මොහොතක් කියන්නේ ඇස්පිය හෙලන මොහොතක්. ඇස්පිය හෙලන මොහොතක් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් පළවෙනි ධ්‍යානයේ භාවිතා කරන්න, ඒ කියන්නේ ඊටාම කෙටි කාලයක් පළමු ධ්‍යානයේ වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා නම් ඔහු මේ දානේ වළඳන්නේ හිස් නැතුව කියනවා. ඒ වගේම ඔහු ශාස්ත්‍රීය ශාසනය බුදුරණවහන්සේගේ අවවාදයක් කරා කියනවා. බුදුරණවහන්සේ වදාළ අවවාදයක් බුදුන් වහන්සේ කියපු දෙයක් කරා කියනවා. ගොඩාක් පළවෙනි ධ්‍යානයේ බහුල වශයෙන් වාසය කරොත් කොහොමද කියලා ඒ කියන්නේ පොඩ්ඩක් ඊතාමශණයක් කරත් හිස් නැතුව දානෙ වළඳනවනම් ගොඩක් කරාම කොහොමද කියලා බුදුරන් වහන්සේ කෝපන වාදෝ යේනම් බහුලීකරොන්ති බහුල වශයෙන් පුරුදු කරාම එනම් කොහොමද කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා එතකොට දැන් හිස් නැතුව දානි වළඳනවා කියන විග්‍රහය බුදුරණවහන්සේ පෙන්වා දෙන්නෙම යම් කිසි කෙනෙක් අකුසල් වැරදි දේ කරමින් ඉන්නවා නම් අන්න එතනදී යා ඇතරම ණයට ගන්නවා කියලා විවහාරයකුත් යොදනවා. එදැන් මේ පින්වතුන් අපට දාන දෙන්නේ තමන්ගේ දරුවෝ නිසාවත්, ඥාති නිසාවත්, ඒ කිසි දෙයක් නිසා නෙමෙයි. ශාස්ත්‍රෝන් වහන්සේ කියපු දෙයක් කරනවා කියන කාරණාවත් එක්ක. එවන ශාස්ත්‍රෝන් වහන්සේ කියපු දෙයක් කරනවා කියන කාරණාවත් එක්ක නම් ඒ දෙය දෙන්නේ දාන ආදී දේවල් පූජා කරන්නේ බුදුරන් වහන්සේ කියපු දෙයක් කරන්නට ඕනේ. කියපු කාරණාවක් එක අකුසල් දුරු කරලා කුසලයේ දියුණු කරන පැත්තක් කරන්නට වෙනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අච්චාර සංඝහත මත්තම්පිකේ වික්‍රේ වික්කු ဒုတိ ය ඥානම් භාවේති. ඒ වගේම දෙවනි ධ්‍යානීය යම් කිසි කෙනෙක් භාවිතා කරනවා නම් තුන්වෙනි ධ්‍යානීය භාවිතා කරනවා නම් හතරවෙනි ධ්‍යානීය භාවිතා කරනවා නම් මෙන්න මේ විදිහට ඊටාම ෂණයක් අසුරු සනක් ගහන සනයක් භාවිතා කරනවා නම් බුදුරණවහන්සේ කියපු දේ කරා ශාස්ත්‍රණවහන්සේ කියපු දේ කරා හිස් නැතුව වළඳනවා දානි වළඳනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට මෙත්තා චේතෝ විමුක්තිය භාවයේදී දැන් මේ මෙත්තා චේතෝ විමුක්තිය ගැන නම් ගොඩාක් තැන්වල කියනවා. මෛත්‍රී චේතෝ විමුක්තියෙන් යුක්තව වාසය කරනවා නම් අසුරු සනක් ගහන මොහොතක් හිස් නැතුව දානි වළඳනවා කියන එක තවත් දේශනා ගොඩක පැහැදිලි කරනවා. මෛත්‍රී චේතෝ විමුක්තියෙන් කරුණා චේතෝ විමුක්තියෙන් මුදිතා චේතෝ විමුක්තියෙන් උපේක්ඛා චේතෝ විමුක්තියෙන් යම් කිසි කෙනෙකුට සුරුසනක් ගන්න මොහොතක් වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා නම් අන්න එයා හිස් නැතුව දානේ වළඳන සාස්ත්‍රීය ශාසනය කරපු කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් කායේ කායાનුපස්සී විහෙරති ආතාපි සම්පජාන සතිමා විනීය ලෝකේ අභිජ්ජහ දෝමනස්සං. ඒ වගේම යම් කිසි කෙනෙක් ඇසුරු සැනක් ගහන මොහොතක කාලයක් කයෙහි කයානුව දකිමින් වාසය කරනව නම් සිහිනුවන වීරියක අනේ ඒ කියන ශාස්ත්‍ර ශාසනය කරගත්ත කෙනෙක් ඒ කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ කියපු දේ කරන කෙනෙක් ක්‍රිෂ්ණතුව දාණය වළඳන කෙනෙක් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒ විදිහට වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මෙන්න මේ සියලු දේවල් ගැන බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට අනුප්පන්නානම් පාපකාරං අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්නාති පදහති නූපන් අකුසල ධර්මයන් නූපදීම පිණිසම යම් කිසි කෙනෙක් වීරිය කරනවා නම් අසුරු සනක් ගහන මොහොතක් යා අන්න තමන්ගේ ජීවිතේ බුදුරණවහන්සේ කියපු දෙයක් කරනවා ශාස්ත්‍රඥ වහන්සේ කියපු දෙයක් කරනවා හිස් නැතුව වළඳන කෙනෙක් කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම උපන්නා පාපක අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස ඡන්දයේ වීරියයි ඇති කර ගන්නවා නම් අන්න ඒකත් බුදුරන් වහන්සේ කියපු දෙයක් කරා වෙනවා. නූපන් කුසල ධර්මයන් ඉපදෙවීම උපන් කුසල ධර්මයන් භාවිතා කිරීම මෙන්න මේ කාරණාව කරන තැනදී ශාස්ත්‍රඥ වහන්සේ කියපු දෙයක් කරා වෙනවා. ඊළඟ ඉද්ධිපාද කරන ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. ඡන්දය මුල් කරගෙන පදන් සංකාර කියන්නේ වීරියෙන් යුක්තව සමාධියකට යොමු වෙන විදිහට ඉද්ධිපාදේ කියන්නේ ඡන්දයෙන් යුක්තව ඉද්ධිපාදේ කරනවා නම් අන්න ඒකත් බුදුරන් වහන්සේ කියපු දෙයක් කරා වෙනවා. ඊටාම් ශනයක් ඇසුරු සනක් ගහන මොහොතක් කළත් ඒ වගේම ශාස්ත්‍ර ශාසනයේ හිස් නැතුව වළඳන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඡන්ද විරිය, චිත්ත, විමර්ශා කියන මේ ඉදිරිපද හතරම ගැන කියනවා. මේ ඉදිරිපාද හතර ගැනම යම් කිසි කෙනෙක් ඒ විදිහට ගුරු කරනවා නම් අන්න ඒ කෙනා ශාස්ත්‍රීය ශාසනයේ පුරුදු කරන කෙනෙක් හිස් නැතුව වළඳන කෙනෙක් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සද්දේන්ද්‍රියම් භාවේති. ශ්‍රද්ධා ඉන්ද්‍රිය භාවිතා කරනවා නම් ඇසුරු සනක් ගහන මොහොතක් ශ්‍රද්ධා ඉන්ද්‍රිය භාවිතා කරනවා. අන්න ඒක නත් හිස් නැතුව දානි වළඳන කෙනෙක් ශාස්ත්‍ර ශාසනය කරපු කෙනෙක් කරගන්න කෙනෙක් ශාස්ත්‍රඥ වහන්සේ කියපු දේ අනුව කටයුතු කරන කෙනෙක්. විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රිය ධර්මයන් ඇසුරු සනක් ගහන මොහොතක් භාවිතා කරනවා නම් ඒකෙනත් ශාස්ත්‍රඥ වහන්සේ කියපු දෙයක් කරන කෙනෙක් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. සද්ධා බලං විරි බලං සති බලං සමාධි බලං ප්‍රඥා බලං මෙන්න මේ බල ධර්මයන් භාවිතා කරනවා නම් ඒක සාස්ත්‍රණ වහන්සේ කියපු දේ කරපු කෙනෙක් වෙනවා සති සම්බොජ්ජංගම් භාවේති ධම්ම විචේ සම්බොජ්ජංගම් විරිය සම්බොජ්ජංගම් පිටි සම්බොජ්ජංගම් පස්සදි සම්බොජ්ජංගම් සමාධි සම්බොජ්ජංගම් උපේක්ඛා සම්බොජ්ජංගම් මේ බොජ්ජංග භාවිතා කරනවා නම් ඇසුරු සරණ ගහන මොහොතක් එය සාස්ත්‍රණ වහන්සේ කියපු දේ කරපු කෙනෙක් වෙනවා. අන්න එයත් හිස්නටුව දාන වර්ධන කෙනෙක්. ඊළඟට සම්මා දිට්ඨිය භාවයේදී සම්මා සංකප්පම භාවයේදී සම්මා වාචා භාවයේදී සම්මා කම්මන්තම් භාවයේදී සම්මා ආජීවම් භාවයේදී සම්මා වායාමම් භාවයේදී සම්මා හති භාවයේදී සම්මා සමාධිම් භාවයේදී මෙන්න මේ ආරෂ්ඨාංග භාවිතා කරනවා නම් එයත් එහෙම හිස් නැතු වනදන කෙනෙක්. දැන් අපිට හිතෙන්න පුළුවන් ඉතින් බුදුරන් වහන්සේ ඒකාන්තයෙන් කියපු කාරණා මාර්ගයත් එක්ක තියෙන එකනේ අනිත් ඒවා කරාම කොහොමද බුදුරන් වහන්සේ කියපු දේ කර කෙනෙක් බවට පත් වෙන්නේ සහ හිස් නැතුව දානි වන්දනවා කියලා කියන්නේ කියලා. එතකොට එහෙම වුණොත් මෙහෙම ප්‍රශ්නිකුත් අනිත් පැත්තට එනවා. මාර්ගයත් එක්ක වඩන ස්වභාවයට පත් වෙනකම්ම යම්කිසි කෙනෙක් අනුන් දුන්න දේ එක්ක ජීවත් වෙනවා නම් එයා එහෙනම් සම්පූර්ණයෙන්ම හිස් ජීවිතයක් ගත කරන්නේ. එතකොට එහෙනම් එවැනි කෙනෙක් කවදාවත් හිස් ජීවිතයක් ගත කරනවා නම් අර මාර්ගයට යීමේ අපහසුතාවයකුත් තියෙනවා. ඇයි? සාස්ත්‍ර ශාසනයේ බුදුරන් වහන්සේ කියපු නියමම ප්‍රතිපදාව ආරෂ්ඨාංග මාර්ගය න ะ. උපතින්ම නැත්තම් පැවිදි සිවුර දා ගන්නකොටම කෙනෙක් ආරෂ්ඨාංග මාර්ගයට එන්නේ නෑනේ. එතකොට එහෙනම් යම් කිසි කෙනෙක් ආරෂ්ඨාංග මාර්ගයට එන්නට යම්කිසි ගුණධර්මයක් යම්කිසි දෙයක් බුදුරන් වහන්සේ පෙන්නපු දෙයක් ප්‍රගුණ කළ යුතුයි. ඒක කරන තැනදී තමයි සත්‍ය දකින්න මාර්ගයට යන්නේ. එතකොට ඒකත් බුදුරන් වහන්සේ කියේ ප්‍රතිපදාවක්. දැන් ඒක කරනකොටත් හිස් නැතුව දානි වළඳන කෙනෙක් කියලා බුදුරන් වහන්සේ විස්තර කරන්නේ මේ නිවන් මාර්ගය සඳහා යෑමට ප්‍රතිපදාවක් බුදුරන් වහන්සේ පෙන්නනවා. ඒක කරනම බව පැහැදිලි කරලා දෙන්න. එහෙම නැති වුණොත් එහෙම බුදුරන් වහන්සේ කියපු ප්‍රතිපදාව නිවන් මාර්ගය විතරක් කෙනෙක් කතා කරන්න ගියොත් ඒක විතරම නම් සාස්ත්‍රඥ වහන්සේ කියපු දේ කරපු දේ කරන කෙනෙක් බවට පත් වෙන්නේ හිස් නැතුව දානේ වළඳනවා වෙන්නේ කියලා කතා කරොත් සෝතාපන්නවත් වෙන්න යන ප්‍රතිපදාවට යොමු වෙන භික්ෂූන් වහන්සේලා එහෙනම් හිස්ුණේ වළඳන්නේ එතකොට එහෙනම් ඒ සියලු දෙනාම හිස් ජීවිතයක් ගත කරන්නේ. සාසුන් වහන්සේ කියපු දෙයක් නෙවෙයි කරලා තියෙන්නේ. හැබැයි දැන් පැවිදි වෙලා තියෙන සාසුන් වහන්සේගේ ප්‍රතිපදාවත් එක්කනේ. එහෙනම් මූලික ප්‍රතිපදාවක් තියෙනව නේද? ඒක සාසුන් වහන්සේ කියපු දෙයක්. එහෙනම් ඊට අනුව කටයුතු කරනවා නම් එයාගේ ජීවිතයේ හිස් දෙයක් නොවන බව මේ කරුණ තුළින් හොඳට පැහැදිලි වෙනවා. ඒ කාරණා ටික මුල ඉඳලා කරගෙන යන්නට ඕනේ. එහෙම කරගෙන යන තැනදී තමයි නිවීම පිණිස තියෙන ප්‍රතිපදාව හම්බෙන්නේ. ඒ නිසා මුල ඉඳලම ඒ කාරණා කරන්නට ඕනේ. නියමාකාර අර්ථයෙන් ගත්තට පස්සේ සමහර දේශනා තුල තියෙනවා සැබෑවටම ණය නැතුව වළඳන්නේ ආර්ශාවකයේ බව. ඒක ඒ අර්ථයෙන් පැහැදිලි කරන්නේ එතන තියෙන පරියායත් එක්ක. එතකොට අපි හැම දෙයක්ම එහෙම ගලපන්න ගියොත් අර අගි අගි කන්දෝපම සූත්‍රයේ මේ පින්වතුන් අහලා ඇති සමහර විට බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා භික්ෂුන් වහන්සේලාට තමන්ගේ ජීවිතේ පැවිදි ජීවිතේ තියෙන වටිනාකම ඉස්මතු කරලා පෙන්වන්න ගිනි කියන්නේ ඇහෙන් රූප දැකලා රාගය ඇති කරගන්නවා නම් ඊට වඩා හොඳයි කියන ඇහැ පුච්ච ගන්න. කොයි විදිහට විග්‍රහ කළා පෙන්වලා දී දුන්නාට පස්සේ භික්ෂුන් වහන්සේලා පිරිසක් සිවුරු ඇරලා යනවා. පිරිසක් ලේවමුණි දානවා. පිරිසක් අප්‍රමාදී වෙනවා. එතකොට එහෙම පෙන්වලා දුන්නාට පස්සේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා වික්ෂුන්ගේ වික්ෂිත් බහ නැති වෙන්නත් එක්ක බොරුවක් නෙමෙයි සත්‍යනේ කියන්නේ. මෛත්‍රිය වඩනවා නම් යම් කිසි කෙනෙක් ඒ ස්වභාවය ඉක්මවනවා කියලා. මෙත්තා චේතෝ විමුක්තිය වඩනවා නම්. එතකොට එහෙනම් අපේ මූලික කාරණා ටික තුල හික්මෙන ප්‍රතිපදාවේ යම් සාරයක් දකින් නැතිනම් ඒ කෙනාට හික්මෙන්න බෑ. ඒකේ සාරයක් දකින නිසා හික්මෙන්නේ. ඒකයි බුදුරණවහන්සේ මේ උලුප්පලා ඉස්මතු කරලා පෙන්වන්නේ මේ මූලික දේ කරන එක ශාස්ත්‍රීය ශාසනය කිරීමක්ම තමයි. බුදුරණවහන්සේ කිව්ව දේ කිරීමම තමයි. දැන් පන්සිල් රකින්න කියනවා ගිහි අයට. එතකොට බුදුරණවහන්සේ කරා යොමු වෙච්ච කෙනා උපාසකයෙක් වෙන්න පන්සිල් රකින්න ඕන. අන්න එතකොට බුදුරණවහන්සේ කියපු දේ කරනවා. අන්න වගේ මූලිකව කළ යුතු කාරණාව කිරීමත් බුදුරන් වහන්සේ කිව්ව දෙයක් කරන එක තමයි. ඉතින් ඒක තමයි මේ දේශනාව තුළ ඉස්මතු වෙලා හම්බ වෙන්නේ. ඊළඟට කියන කාරණාව මේ අභිභායතන සහ අෂ්ට විමෝක්ෂ පිළිබඳ විස්තරයක් තියෙන්නේ. ඒ තමයි ඒක සමාධිය පැත්තෙම තියෙන විග්‍රහයක්. සම්පූර්ණ එක තියෙන කාරණාව අපට තේරුම් ගන්න අමාරුයි. මොකද සමාධි වඩන විග්‍රහයක් තියෙන්නේ. ආධ්‍යාත්මයේ රූප සංඥාව තියෙද්දි නොවැඩුණු සුවන්න දුරුවර්ණ ඌ රූපයන් දකින්නේය කියලා මෙන්න මේදී සමාධි ස්වභාවයක් ඇති වෙනවා. මෙන්න මේක ක්ෂණයක් වඩනවා නම් එයත් ආධ්‍යාත්මයේ තුල ලබන තමන් සාස්තුන් වහන්සේ කියපු දෙයක් කරපු ඒ වගේම හිස් නැතුව දානේ වර්ධන කෙනෙක්. ඒ වගේම තියෙනවා ආධ්‍යාත්ම රූප සංඥේතර බහිද්ධා රූපයන් දකිනවා. ඒ වගේම මේ විදිහට ගොඩාක් කාරණා විග්‍රහ කරලා පෙන්නනවා ඒ රූප සංඥාව ඇතුළු වාසය කරන ආධ්‍යාත්මික අරූප සංඥාවෙන් යුක්ත පරිත්ත වූ සුවර්ණ දුර්වර්ණ බාහිර රූපයන් දකිනවා මෙන්න මේ විදිහට මේ විමෝක්ෂ ධර්මය නැත්තම් මේ සමාධියකට යොමු වෙන එයා ඒ කෙනාගේ දර්ශනය අනුව ඊළඟට ඕදාහත නැත්තම් ආලෝකයක් එක්ක පුරුදු කරන කාරණා මේ සියල්ලක්ම විග්‍රහ කරලා මේ ආකාරයට යම් කිසි කෙනෙකුගේ චිත්ත සමාධියක් ඇති වෙනවා නම් අන්න එයත් ශාස්ත්‍රඥ වහන්සේගේ ප්‍රතිපදාවකට යොමු වෙච්ච හිස් නැතුව දානේ වන්දන කෙනෙක් කියලා පැහැදිලි කරනවා. ඊළඟ එකේදීත් පැහැදිලි කරනවා මේ අෂ්ටවිමෝක්ෂ රූපී රූපානි පස්සති අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපාන පස්සති මෙන්න මේ විදිහට රූපාවචර අරූපාවචර විදිහට විමෝක්ෂ වෙන ප්‍රතිපදාවත් එක්ක ඒ අෂ්ට විමෝක්ෂ සමග මේ වර්ධු කරනවා නම් එතනත් ශාස්ත්‍රුන් වහන්සේ කියපු දේ කරා. නිරෝධ සමාපත්තියට යොමු වෙලා වාසය කරනවා නම් ඒක ශාස්ත්‍රුන් වහන්සේ කියපු දේ කරා කියලා බුදුරයන් වහන්සේ පැහැදිලි කරනවා. එයත් හිස් නැතුව දානය වළඳන කෙනෙක්. ඊළඟට තියෙනවා කසින පිළිබඳව. පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, නීල කසින, පීත කසින, ලෝහිත කසින, ඕදාත කසින, ආකාශ කසින, විඥාන කසින ආලෝක කසින මෙන්න මේ කසින භාවිතා වීමත් ශාස්ත්‍රඥ වහන්සේ කියපු දෙයක් කරා වෙනවා හිස් නැතුව වළඳන කෙනෙක් බවට පත් වෙනවා මොකද මේ හැම එකම පෙන්වලා දෙන්නේ අර මම මුලින් කිව්වා වගේ මූලික ප්‍රතිපදාවත් එක්ක අකුසල් දුරු කර කුසල් දියුණු කිරීම සඳහා යහපත් දේ කිරන්න පෙන්වන දේ බුදුරණවහන්සේගේ ලක්ෂණය බුදුරණවහන්සේ අධික නුවණ කෙනාට කිලින්ම කියනවා මාර්ගයේ සම්බන්ධයෙන් නමුත් භික්ෂුවක් හැටියට යොමු වෙච්ච කෙනාට ප්‍රතිපදාව ගණක මොග්ගල්ලාන සූත්‍රයෙන් පැහැදිලි කරනවා. ඒ ප්‍රතිපදාව ආදි බ්‍රහ්මචර්යා සූත්‍රය පැහැදිලි කරන මේ ප්‍රතිපදාවක් කළ යුතුයි. ඒ ප්‍රතිපදාව කරන තැනදී සාස්ෘණ වහන්සේ කියපු දේ කරනකොට අන්නයා අකුසල් දුරු කරලා කුසලයේ ජීවිතය ගත කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඊළඟ සූත්‍ර දේශනා ටිකේදී අසුභ සංඥම් භාවිත අසුරු සනග්ගහන මොහොතක් අසුභ සංඥාව භාවිතා කරනවා නම් ශාස්ත්‍රඥ වහන්සේ කියපු දේ කරපු කෙනෙක් බවට පත් වෙනවා හිස් නැතුව දාන වන්දන කෙනෙක් වෙනවා මරණ සංඥාව භාවිතා කරනවා නම් ආහාරයේ පටික්කුල සංඥාව සබ්බ ලෝකයේ ආනන්දත සංඥාව අනිච්ච සංඥාව අනිච්චේ දුක්ඛ සංඥාව දුක්ඛේ අනත් සංඥාව පහාන සංඥාව විරාග සංඥාව ඒ වගේම නිරෝධ සංඥාව භාවිතා කරනවා නම් අන්න එතනත් එයා හිස්නතුව දානේ වඩන කෙනෙක්. ඒ වගේම සාස්ත්‍රණ වහන්සේ කියපු දේ කරන කෙනෙක්. අනිච්ච සංඥා, අනත් සංඥා, මරණ සංඥා, ආහාරයේ පටික්කුල සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, අට්ටික සංඥා, ඒ වගේම අට්ටික සංඥාව ඊළඟට මලකුණ කුණු වෙන ආකාරය දැකීම, ඒ වගේම ඒක ඉදිමෙන ආකාරය, පණුව ගහන ආකාරය මෙන්න මේ විදිහට නවසීවතිකේ කාරණාත් අන්තර්ගත කරලා පැහැදිලි කරනවා එය වඩනවන ක්ෂණයක් හරි කාලයක් සාස්ත්‍රුන් වහන්සේ කියපු දේ කළා. හිස් නැතුව දාන වළඳන කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ඡාගානුස්සතිය, දේවතානුස්සතිය, ආනාපාන සතිය, මරණ සතිය, කායගත සතිය, උපසමානුස්සතිය භාවිතා කරනවා නම් එයත් යම් කිසි කෙනෙක් කුරුදු කිරීම හිස් නැතුව දාන වන්දන කෙනෙක් ශාස්ත්‍රඥ වහන්සේ කියපු දේ කරපු කෙනෙක් වෙනවා. ඔන්න ඊළඟ ටික පොඩ්ඩක් හිතන්න කාරණාවක් එක තියෙනවා. දැන් අය පළවෙනි ධ්‍යානය ගැන විග්‍රහ කරා ඊළඟට ආය බුදුරන් වහන්සේ ඉන්ද්‍රිය ධර්ම ගැනත් විග්‍රහ කරා දැන් මෙතන පෙන්නනවා අචාර සංඝාත මත්තම් පිටේ භික්කවේ භික්ඛු ඇසුරු සනක් ගහන මොහොතක් භික්ෂුවක් පඨම ධ්‍යාන සහගතං සද්දේන්ද්‍රියම් භාවේති. පළවෙනි ධ්‍යාන සහිත වූ සද්ධා ඉන්ද්‍රිය භාවිතා කරනවා නම් පඨම ධ්‍යාන සහගත විරිය ඉන්ද්‍රිය භාවිතා කරනවා නම් පළවෙනි ධ්‍යානයේ සහිත සති ඉන්ද්‍රිය භාවිතා කරනවා නම් පළවෙනි ධ්‍යාන සහිත සමාධි ඉන්ද්‍රිය භාවිතා කරනවා නම් පළවෙනි ධ්‍යාන සහිත පඤ්ඤා ඉන්ද්‍රිය මෙන්න මේ විදිහට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන සහිත සද්ධා විදි සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන් භාවිතා වෙනවනම් ඇසුරු සැනක් ගහන මොහොතක් හරි අන්න යා ශාස්ත්‍ර ශාසනය කරපු කෙනෙක් ඒ වගේම හිස් නැතුව දානි වළඳන කෙනෙක් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දැන් එතන අපිට ටිකක් තේරුම් ගන්න කාරණාවකුත් තියෙනවා. දැන් අපි මුලින් විග්‍රහ කරපු කාරණා නම් අපට යම් කිසි දෙයක් තේරෙනවා. ධ්‍යාන කියන්නේ මොනවද? ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්මාදී කියන්නේ මොනවද? මේවා යම් මට්ටමකට තේරෙනවා. මෙතන විග්‍රහ කරනවා පළවෙනි ධ්‍යාන සහගත සද්ද ඉන්ද්‍රිය භාවිතා වෙනවා. දෙවෙනි ධ්‍යාන සහගත සද්ද ඉන්ද්‍රිය භාවිතා වෙනවා. එතකොට අපට මෙතනදී කරුණු කිහිපයකින් බලන්න පුළුවන්. මොකද ඊළඟ එකේ තියෙනවා මෙත්තා සහගත සද්දේන්ද්‍රිය, කරුණා සහගත සද්දේන්ද්‍රිය, මුදිතා සහගත උපේක්ඛා සහගත සද්දේන්ද්‍රිය. ඒ වගේ මේවා ඒ වගේ නියුක්ත විරි සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය කියලා විග්‍රහ කරනවා. මෙතනදී අපට ක්‍රම දෙකක් හිතන්න පුළුවන්. හැබැයි එක ක්‍රමයක් සම්බන්ධයෙන් බැලුවහම නම් ඒක ඒ ඉන්ද්‍රිය සහගත කියන වචනේ ඉන්ද්‍රිය සහිත කියන එකනේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය නියුක්ත කියන. ඉන්ද්‍රිය හා මේ පළ පළමුණු ධානයේ සහිත සහගත ඒකත් එක්ක වඩන සද්ද ඉන්ද්‍රිය. අට්ඨගනාගර සූත්‍රයේ ඊළඟට ජහානනිස්සය මහමාරුන්ගේ දේශනා තුළ පැහැදිලි වෙනවා. පළවෙනි ධ්‍යානය භාවිතා කරලා නැත්නම් 2 3 4 අරූපාවචර ඊළඟට චේතෝ විමුක්ති මෙන්න මේවා භාවිතා කරලා ඊට පස්සේ අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න බව පටිච්චසමුප් පංචීපාස්කන්ධයේ තේරුම් ගන්නවා කියලා. පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන හතර අරූපාවචර ඊළඟට අරූපාවචර රූපේ කතා කරන්නේ නැතුව කතා කරන්නේ ඊළඟට චේතෝ විමුක්ති. මෙන්න මේ වගේ පංචීපාස්කන්ධයේ කුමද්ද කියලා තේරුම් ගත තැනදී එය අනිත්‍ය සංකතය පටිච්චසමුප්පන්න බව දැකීමට යමුනහම වචනයක් විග්‍රහ කරනවා චිත්තම් පටිවාපේති කියලා. සිත අයින් කර අයින් වෙනවා කියලා. අමතාය ධාතුයා චිත්තං පසීදති. අමූර්ත ධාතුවේ හිත පිහිටනවා. ඒ වගේම මේ මේ සම්බන්ධයෙන්ම ධ්‍යාන විග්‍රහයක් නොකරට ඉන්ද්‍රිය භාවනා සූත්‍රේ මනාපමනාපේක විග්‍රහ කරනවා. එතනත් ඒ විදිහටම අමූර්ත ධාතුවිත පිහිටනවා කියනවා. එතකොට මෙතන විග්‍රහ කර පරියාය තුලදී පංච උපාදානස්කන්ධයේ සත්‍ය දකින්න තැනදී අපි දන්නවා ඉන්ද්‍රිය ධර්ම පහ ඇති වෙන බව. ඒක සාකච්ඡා ගොඩකදී පැහැදිලි කරන්න යෙදුණා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් ගොඩනැගෙන බව. හැබැයි දැන් පළවෙනි ධ්‍යානයට යමුණ තැනදී පළවෙනි ධ්‍යානය කියන්නේ සකස් වෙච්ච දෙයක් බව දැකගෙන පරිණ ධ්‍යානයේ සකස් වෙච්ච දෙයක් බව දැකගත්ත තැනදීම සත්‍ය දකිනකොට සකස් වෙච්ච දේ ඉක්මවන බවත් චිත්තම් පටිවාපේති කියලා බුදුරණවහන්සේ දේශනා තුළ පැහැදිලි කරනවා. එතකොට අපට ලෝකේ පරියායින් පැහැදිලි කරන්න පුළුවන් පළවෙනි ධ්‍යානයට ගිහිල්ලා ගොඩ නැගුණු මේ ඉන්ද්‍රිය ධර්මයන් තමයි මේ තියෙන්නේ කියලා කෙනෙකුට යොමු වීමත් එක්ක පැහැදිලි කරලා පෙන්වන්න පුළුවන්. ඒක තමයි එක පරියායක්. මම කිව්වේ පළවෙනි ධ්‍යාන සහගත සද්ධා ඉන්ද්‍රිය කියලා තේරුම් ගන්න පුළුවන් විදි සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය කියලා තේරුම් ගත හැකියි. අනිත් ක්‍රමේ තමයි පින්වතුනි ඒක ඇත්තටම අපට ප්‍රායෝගිකව තියෙන ප්‍රතිපදාවක් එක්ක අපි හිතමු යම් කිසි කෙනෙක් සත්‍ය දකිනවා කියලා. ධ්‍යාන කතාවක් කතානු කර සත්‍ය දකිනවා. ඇස කන නාසය දිවකය මන කියන මෙන්න මේ ලෝකය සකස් වුනේ කොහොමද කියලා පටිච්චසමුප්පාද න්‍යායත් එක්ක මේ හේතුප්‍රත්‍ය ධර්මයේ දකින්න යමු වෙනවා. මේ දකින තැනදී ගොඩනගෙන බව සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ගොඩනගෙන බව වැටහීමක් තියෙනවා. එතකොට පින්වතුනි අපි මේක විග්‍රහ කරන්නේ ලෝකයේ පැත්තට ඇවිදilla මොකද මේ සංකත සියලු දේවල් නැත්නම් අපට යම් ප්‍රඥාක්තියක් යම් පැනවීමක් නිවන ගැන හරි පනවන්න තියෙනවා නම් ලෝකයට ඇවිල්ලා විග්‍රහ කරන්න තියෙන්නේ. ඒක විග්‍රහ කරන්න බෑනේ. දැන් බුදුරණවහන්සේගෙන අත්‍යමික්ක සදායතනං කියලා විග්‍රහ කරේ ආයතනයක් තියෙනවා. ඉතින් ආයතනයක් තියෙනවා කියලා විග්‍රහ කරන්නේ නැතුව නිවන විග්‍රහ කරන්න බෑ. හැබැයි විග්‍රහ කරලා පෙන්නන්නේ ආයතනයක් ඇති බව පනවන්න නෙමෙයි. විග්‍රහයට යමක් වුණා. දැන් මම මේ පින්වතුන්ට කියනවා ඔන්න මං මගදී හොයනකොට ගින්නක්පත් වෙනා දැක්ක. මම මේ පින්වතුන්ට අන්න නිවිලා කියනවා. දැන් මේ පින්වතුන්ට ප්‍රශ්නය මොකද්ද නිවිලා තියෙන්නේ? හම්බෙන්නේ නැහැ නේද? පත් වෙච්ච ගින්නක් අන්න පත් වෙච්ච ගින්නක් තිබුණා. ඒ ගින්න දැන් නිවිලා කියලා විග්‍රහ කරලා පෙන්වන්නට ඕනේ. අන්න ඒ වගේ තමයි බුදුරන් වහන්සේ නිවන පිළිබඳ විග්‍රහ කරන්න යනකොට දැන් ඔන්න කියාගෙන ගියොත් ජරා මරණ නැති. මොකකද නැත්තේ? ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නැහැ. මොකකද නැත්තේ? එන විග්‍රහයට මොකද්ද කියලා පෙන්වන්නේ. හැබැයි විග්‍රහය තුළ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒක පනවන දෙයක් ප්‍රඥාත්තියක් නොවන බව. ඒක සංකතයක් සකස් වෙච්ච දෙයක් ආරම්භණයක් නොවන බව විග්‍රහයේදී පැහැදිලි වෙනවා. හැබැයි විග්‍රහ කරන්න දෙන්න වෙනවා. එතකොට එහෙනම් යම් විග්‍රහයක් එන්නේ ලෝකයට ඇවිදිලා ලෝකයට නිවිග්‍රහ කරන්නේ. දැන් මේක විග්‍රහ කරන්නේ ලෝකයට නෙමෙයිද? ලෝකයට. එහෙනම් ලෝකයට විග්‍රහ කරන්න ලෝකෙට ඇවිත් දෙන්න එනවා. ඒකයි මේ බුද්ධ වචනේ බුදු කෙනෙකුට විතරක් ගෝචර. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේලාට පමණක් දිය හැකි ධර්මයක් වෙන්නේ ඒකයි. අනිත් අයට මේක දෙන්න බෑ. ලෝකයට ඇවිදින්න ලෝකේ බොරු බව ලෝකේ තියෙන දේවල්ම උපකාර කරගෙන ඒකෙන් නිදහස් වෙන ප්‍රතිපදාවක් කියලා දෙනවා. කොහොම හැකියාවක්ද? ඉතින් ඒ හැකියාව බුදු කෙනෙකුට විතරයි තියෙන්නේ. එතකොට එහෙනම් මේ සියලු විග්‍රහයන් ලෝකයට එක්ක දෙන විග්‍රහ හැබැයි ලෝකේ ඉන්න විග්‍රහ කරන ඒවා නෙමෙයි. දැන් මෙතනදී දැන් මුලින් කිව්ව කාරණාව ටිකක් තේරෙන්න ඇති. ලෝකයේදී යාට තේරුම් ගන්න. ඒ ස්වභාවයේදී මේක පළවෙනි ධ්‍යානයේ දෙකද කියලා යාට අදාළත්වයක් නැහැ. දැන් යා සද්ධා විදී සති සමාධි ප්‍රඥා ඉන්දේ වැඩි නැහැ. පටන් ගත්තේ Taman හමුනේ එකෙන්. දැන් මේ පින්වතුන් අහලා ඇති කිංසකෝප්ම සූත්‍රයේ එක එක අය ළඟට ගිහිල්ලා අර භික්ෂුවක් අහනවා ඔබ දහම දැක්කේ කොහොමද කියලා. හතර දෙනා හතර විදිහකට කියනවා. ඒ හතර දෙනා හතර විදිහකට කියන්නේ ඇයි? හතර දෙනා දකින්න කියපු කෝණ දැක්කේ හැමෝම එකම දහමක්. කෑල ගහ උමා කරලා පැහැදිලි කරන බුදුරණවහන්සේ එකම ගහ දැක්කේ. නමුත් අවස්ථා හතරකදී වගේ බුදුරණස් ඉස්මතු කරනවා දකින්න ගියේ තමන් විමසන්න ගියේ පටන්ගත කෝණ එකයි යගේ විවහාරය. මොකද විවහාර කරන්න යොමු වෙච්ච දෙයක් ඕනේ. නිවන නැත්තම් සත්‍ය දැකීම ලෝකෙන් එතර වීම කියන එක ප්‍රඥාප්ති ඉක්මවීම. ප්‍රඥාප්ති ඉක්මවපු බව විවහාර කිරීම සඳහා ලෝකේ ප්‍රඥාප්තියක් එක යන්න එනවා. එහෙනම් පළවෙනි ධ්‍යානයට යොමු වීමත් එක්ක මෙය දැකපු බව විග්‍රහ කරන්න වෙනවා. ඊළඟට අපි හිතමු යම් කිසි කෙනෙක් මාර්ගයේ වඩන කෙනෙක් සත්‍ය දැකීමෙන් වාසය කරනකොට එයා සත්‍ය දකින තැනදී අපි හිතමු කාමයන් එක්ක යමු වුණා කියලා. එයාට ලෝකේ කාමයන් ඊළඟට තියනවාද? කාමයන් සකස් වීමක් එන්නේ දෙන්නේ මොකද? සත්‍ය දැක්කට පස්සේ කාමී අසත්‍ය භාවය හම්බුනේ. කාමයේ සත්‍ය දකිනකොට දැන් ඒක ලෝක මාර්ගයත් එක්ක කතා කරනකොට ඒ සකස් නොවිච්ච දෙයක් බව හේතු නිරෝධයෙන් සකස් නොවන බව දකිනකොට ඉන්ද්‍රිය ධර්ම ටික එයා තුළ පිහිටනවා. එයාගේ කාමයන් එක්ක එකතු වෙන්නේ නැහැ. ලෝකයේ පැත්තෙන් බලන තැනදී යමෙක් කාම රූප අරූප කියන පැවැත්මකින් තොර පැවැත්මක් කතා කළ හැකිද? ලෝකයට ඇවිදilla බලනකොට කාම රූප අරූප කියන පැවැත්මකින් තොර පැවැත්මක් ලෝක කතා කරන්න බෑනේ. රහතන් වහන්සේගේ නම් ප්‍රවැත්ම ඉක්මවපු බව සංකතය ඉක්මවපු බව ඒ පරියායේ ඒ විග්‍රහය එක්කම තේරුම් ගන්න පුළුවන්. නමුත් අනිත් කෙනෙක් ඉක්මවලා නැහැනේ. රහත් නොවිච්ච සීක කෙනා ඉක්මවලා නැහැ. එතකොට ඒ ඉක්මවපු නැති සීක වෙච්ච අයට ලෝක ප්‍රඥාප්තියේදී පැනවිය යුත්තේ කාම රූප අරූප තුල එකක්ද ඒකෙන් ගෙන්වද යද්දී ඒ තුලම නේද? ලෝක ප්‍රඥප්තිය හම්බ වෙන්නේ ඒ තුලමයි. ඒකට හොඳ උදාහරණයක් ගන්න පුළුවන් ආනන්ද සප්පාය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි මේ විදර්ශනා උපේක්ෂාව ගැන විග්‍රහ කරලා පෙන්නන නෝචස්ස නෝච මේසී ආදි වශයෙන් මෙය පුරුදු කරන කෙනෙක් පිරිනිවන් පානවාද නැද්ද කියලා අහනවා. එතන පෙන්වන්නේ සත්‍ය වශයෙන්ම නියම ආකාරයටම විදර්ශනා කරන ප්‍රතිපදාව. පිරිනවම් පානවද නැද්ද කියලා අහනවා. බුදුරණවහන්සේ පිළිතුරු දෙනවා කෙනෙක් පිරිනවම් පානවා තව කෙනෙක් පිරිනවම් පාන්නේ කියලා. ඇයි කියලා අහනවා. උපාදාන කරගත්ත කෙනා පිරිනවම් පාන්නේ උපාදාන නොකරගත්ත කෙනා පිරිනවම් පානවා. මොකද්ද උපාදාන කරගෙන තියෙන්නේ? සත්‍ය දකින ප්‍රතිපදාව. සත්‍ය දකින ප්‍රතිපදාවට උපාදාන ඇති කෙනා නොපිරිනවන් පාන්න නැති බවත් සත්‍ය දකින ප්‍රතිපදාව උපාදාන නොකර ගැනීමෙන් පිරිනවන් පාන බවත් පැහැදිලි කරනවා. එහෙනම් බලන්න හරියටම සත්‍ය දකින එකත් උපාදාන කරගන්නවා නම් අපි යම් ප්‍රතිපදාවක් මොනවා හෝ වුරු කරනකොට ඒක උපාදාන නොකරගෙන තියෙනවද? සත්‍ය දකින්න සත්‍ය දකින්නවා කියන්නේ මොකද? උපාදානයේ වැරද්දනේ හම්බෙන්නේ නේ. හරියටම සත්‍ය දකින්නවා කියන්නේ උපාදාන කරගැනීමේ උපාදානයේ තියෙන වැරද්ද හම්බ වෙන්නේ. එය දකිමින් ඉන්න තන එයත් උපාදාන කරගන්නවා. එහෙනම් අනිත් සියලු දේවල් උපාදානයක් එක්කමයි තියෙන්නේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් ඇති වුණා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ දහම දැකපු දහම තේරුම් ගත්ත කෙනෙක් නේ. ප්‍රශ්නයක් ඇති වුණා. බුදුරණවහන්සේ අහනවා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ වහන්සේ කොහොමද කොහෙද උපදින්නේ අර උපාදාන කරගත්ත කෙනා? දැන් කාමයේ උපාදාන කරගත්ත කෙනා උපදින කොහෙද? කාම ලෝකේ. රූපේ උපාදාන කරගත්ත කෙනා රූප ලෝකේ. අරූපේ උපාදාන කරගත්ත කෙනා අරූප ලෝකේ. දැන් මොකද්ද උපාදාන කරගෙන තියෙන්නේ? ලෝකයෙන් ඈතර වෙන ප්‍රතිපදාවක්. මේ ලෝකෙට අයිති එකක් එක නෙමෙයි. කොහෙද උපදින්නේ? අග්‍රම භවයේ නේව සංඥා නා සංඥායතනෙ උපදිනවා අග්‍රම භවයේ. එතකොට එහෙනම් එතකොට එතන බලන්න කාරණාවක් තියෙනවා. දැන් අරූප භවයක පැවැත්මක් අරූප ලෝකයේ පැවැත්මක් හටගන්න වෙන කර්මයකින් වෙන ස්වභාවික වෙය නේ. දැන් ආනන්ද සංස්කාර ස්වභාවයක්නේ. පළවෙනි ධ්‍යානයේ සහිත ජීවිතයක් යොමු කරගත්ත කෙනාට නේද පළවෙනි ධ්‍යාන අදාළ ලෝකෙ උපදින්න පුළුවන්. නේව සංඥා නාසඤ්ඤායතන ලෝකෙ උපදින්න පුළුවන්. එතකොට ආපිච්ඡඤ්ඤායතනයක් ඇති කරගත්ත කෙනෙකුට නැත්නම් පළවෙනි ධ්‍යාන ඇති කරගත්ත කෙනෙකුට නේව සංඥා නාසඤ්ඤායතන ඇති කරගත්ත කෙනෙකුට. නේව සංඥා නාසඤ්ඤායතන. දැන් මෙතන නේව සංඥා නා සංඥායතනයක් ඇති කරගත්ත බව ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවනම් බුදුරණවහන්සේගෙන් ඇසිය යුතුද කොහෙද උපදින්නේ කියලා. අහන්න දෙයක් නැහැ ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා නේව සංඥා නා සංඥාද උපදින්නේ කියලා. මේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා. ඇයි අහන්නේ? සත්‍ය දකින්න ප්‍රතිපදාවේදී ලෝකයෙන් ඉක්මවනවා. නමුත් තාම ඉන්නේ නිවිච්ච නැති නිසා ලෝකයේ තුලද නැද්ද? ලෝකයේත් එක්ක බලනකොට ලෝකයේ තුල හැබැයි නිවිලා නැහැ. නිවිච්ච රහතන් වහන්සේගේ පැනවීම දෙන්නේ නැහැ. නමුත් ලෝකයේ තුල ඉන්නවා. එහෙමනම් මේ සත්‍ය දකින ප්‍රතිපදාවකට යොමු වෙද්දී ලෝකයේ පැත්තෙන් බලනකොට ලෝකයේ පැවැත්මක් තියෙනවා යාට. ලෝකයේ පැවැත්ම මෙන්න මේ රූප අරූප සමාපatti එක තමයි එයා ඒක අතහැරපු ගම නැත්නම් ඒ සත්‍ය දකින දේ පුජ්‍යල సంతානයේදී හම්බෙනවා මේක වැරදි කියලා ලෝකෙ පැත්තෙන් බලනකොට ඒක සමීපයි ඒක ආසන්නයි කුමක් එක්කද ඒ සමාපත්තිය එක්ක විදර්ශනා කරනකොට නේව සංඥා නාසඤ්ඤායතන කියන උපරිමයට ගිය තැනදී අන්න ඒක උපාදානයක් පැත්තකට යමු වෙනවා. අපි පොඩ්ඩක් ඒක හිතන්න පුළුවන් මේ විදිහට. හච්ඡානගත සූත්‍රය පැහැදිලි කරනවා නේද? පටිච්චසමුප්පාදේ සම්මුදය දකිනකොට නැත කියන්න බෑ කියලා. නිරෝධය දකිනකොට ඇත කියන්න බෑ. මේ දෙක දකිමින් ඉන්න කෙනාට ඇත කියන්නත් බැරි නැත කියන්නත් බැරි ප්‍රඥාවන්නේ තියෙන්නේ. එතකොට ලෝකයේ පැත්තට යමුනහම නේව සංඥා නා සංඥායතනෙ මොකද්ද? ඇත්තෙත් නැති නැත්තෙත් නැති උපාදානයන්නේ. එහෙනම් ඇත කියන්නත් බැරි නැත කියන්නද ප්‍රඥාවක් යාට තියෙනවා ලෝකෝත්තර මාර්ගයේදී. ලෝකයේ පැවැත්මට එහෙනම් ඒක හොඳටම පිළිහිටපු කෙනාට පාදානයක් එක්ක යා සත්‍ය දකින දේට හොඳටම පිළිහිටපු කෙනාට ලෝකයේ පැත්තට හැරලා බලනකොට එහෙනම් නේව සංඥා නාසඤ්ඤායතනයේට පැවැත්මකට යොමු වෙන දේ තියෙනවා උපාදානේ දුරු නොවුනොත් උපාදාන දුරු වුණා නම් පැවැත්මක් දෙන්නේ අන්න ඒ වගේ කාමයන් එක්ක යම් කිසි කෙනෙක් සත්‍ය දකිමින් යනකොට එයාට කාමයේ දැන් තියෙනවද? කාමයේ නැහැ. ඉන්ද්‍ර ධර්ම වැඩෙනවා. හැබැයි එයා ලෝකෙන් නිදහස් වෙලාද? නිදහස් වෙලා නැහැ. ලෝකේ පැවැත්මක් දැන් අපි හිතමු එහෙම ඉන්න කෙනෙක් මරණයටපත් වුණොත් ලෝකේ පැවැත්මකට යමු වෙනවනේ. ලෝකේ පැවැත්මකට ලෝකේ උපතකට යමු වෙන්නේ ඊට අදාළ උපාදානයක් ලෝකේ තියෙනකොටනේ. දැන් ඒ කාමයන් සත්‍ය දකිනකොට ලෝකේ තියෙන සත්‍ය දැකීමත් එක්ක ඉන්ද්‍රිය ධර්මයන් භාවිතා වෙනවා. හැබැයි ඉන්ද්‍රිය ධර්මයන් භාවිතා වෙන්නේ මාර්ගයේ යම් කිසි දෙයක් උපාදාන කරගෙන. ඒ යන ප්‍රතිපදාවේදී එයා ලෝකේ ප්‍රඥාප්තියක් එතන පණවන්න ගියොත් කාමයන් නැති වුණාට රූප අරූප කියන සමාපත්තියක් එක ලෝකේ පැනවීමක් තියෙනවා. එහෙනම් ඉන්ද්‍රිය ඉන්ද්‍රිය වැඩෙන තැනදී ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය වැඩෙන තැනදී ඒ වැඩෙන එක ලෝකයේ පැත්තෙන් බලනකොට යාට තියෙනවා මොනවා හෝ සමාජ ස්වභාවය. මේ කාරණා ඇතර ප්‍රායෝගිකව කෙනෙකුට යොමු වෙන ප්‍රතිපදාව ඉතින් මේ පරියා දෙකෙන් තමයි අපට මේ පඨම ධ්‍යාන සහගත සද්ද ඉන්ද්‍රිය විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ කාරණා තේරුම් ගන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි විදර්ශනා කරන්න යමුනේ මේ සමාපත්තිය එක්ක. ඒ නිසා ඒකේ තමයි සත්‍ය දැක්කේ කියලා තේරුම් ගැනීම. අනිත් එක තමයි නිවෙන ප්‍රතිපදාවක් යනකම්ම එයා ලෝකයේ පැවැත්මක් එයාට තියෙනවා. තමාගේ సంతානිය තුල සත්‍ය දකින නිසා උපාදාන ය වැරදි බව දකිමින් සිටියට උපාදානයක් දුරු වෙලා නැහැ. උපාදාන දුරු වුණා නම් නිවෙනවා. එහෙනම් ලෝකේ පැවැත්මක් කොයි හරි පැත්තකින් හම්බ වෙනවා. ඒ පැවැත්ම ලෝකේ පැත්තෙන් බලනකොට මෙන්න මේ ධ්‍යාන සහගත සහ අරූප ධ්‍යාන රූප ධ්‍යාන මෙන්න මේ වගේ දෙයකට යොමු වෙලා තියෙන්නේ. ඉතින් මේ පැති දෙකෙන් තේරුම් ගන්න පුළුවන් ඒක ප්‍රායෝගික හොරු කිරීමක් එක්ක. මෙන්න මේ විදිහට මේ අච්චාර සංඝාත වග්ග පෙය්‍යාලය අවසාන වෙනවා ඒ ඒකක නිපාතේ. ඊළඟට අවසාන වශයෙන් අහපව ඒකක නිපාතේ තියෙනවා කායගත සති වග්ගයේ කායගත සති වග්ගයේදී බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යම්කිසි කෙනෙක් මේ මහ සාගරය හොඳට හිතින් පරීක්ෂා කරලා පරීක්ෂා කරලා බලනකොට එයාට මේ මහ සාගරයට ගලා බසින මේ සියලු කුඩා ගංගාවල් මේ හැම දෙයක්ම හම්බ වෙනවා. ඒ හැම ගංගාවක්ම මහා සාගරය ගැන හොයනවනම් හැම ගංගාවක්ම හම්බෙලා. ඇයි හැම ගංගාවකම ජලයේ ගමන් කරන්නේ මහා සාගරය. දැන් වෙන ගංගාවක් ගැන හෙව්වොත් ඔක්කොම හම්බෙන්නේ නැහැ. මහා සාගරය ගැන හෙව්වොත් සියලු ගංගා ගැන හම්බ වෙනවා. ඒ සියලු ගංගා යන්නේ මහා සාගරයට. අන්න ඒ වගේ කායගත සතියට යමුණු සියලු කුසල ධර්මයන් හම්බ වෙනවා. කායට සිහිය පවත්වීම කායගත සතිය කියන්නේ කායට සිහිය පැවැත්වීමෙන් සියලු කුසල ධර්මයන් හම්බ වෙනවා. බුදුරන් වහන්සේ ඇත්තටම මේ හතර සතිපට්ඨාන විග්‍රහය කතා කරන තැනදී සතිපට්ඨානේ කාය කායනුපස්සී කියන්නේ කායගත සතිය කායට ගිය සිහිය නැත්නම් කායට සිහිය පැවැත්වීම කියන කාරණාව තමයි මූලිකම තැන. ඒ තමයි ගෝචර ප්‍රකට තමන්ට තැන. ඒකත් එක තමයි මේ සියලු කුසල ධර්මයන් හම්බ වෙන්නේ. ඒක ධම්මං භික්කවේ භාවිතා බහුලීකතෝ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්තති. මහණෙනි යම් කිසිම එකම ධර්මයක් භාවිතා කරනවා නම් මහා සංවේගයට පත්වන්නේ ඒක හේතු වෙනවා. මහත් වූ අර්ථයකට පත්වෙන්නේ ඒක හේතු වෙනවා. මහත් වූ ප්‍රතිපදාවකට නැත්නම් යෝගක්ෂේමයකට මේ ශ්‍රමණ ඵලයකට ඒක හේතු වෙනවා. ඒ වගේම එකම ධර්මයක් භාවිතා කිරීමෙන් සති සම්පජන්ණයට හේතු වෙනවා. ඥාන දර්ශනයන් ලබන්න හේතු වෙනවා. ditta dhamma sukha viharane ලබන්න හේතු වෙනවා. විද්‍යා විමුක්ති සාක්ෂාත් කරන්න හේතු වෙනවා. මොකද්ද ඒකම ධර්මයේ කායගත සතිය. කායයට සිහිය පැවැත්වීමත් එක්ක තමයි පින්වතුනි මේ හැම දෙයක්ම හම්බෙන්නේ. ධානයට යමු වෙන්න ඊළඟට ශ්‍රමණ ඵල ලබා ගන්න, ඒ වගේ මහතු වර්ධයක් ඇති කරගන්න, සති සම්පජන්ණය දිනු කරගන්න ධිට්ඨ ධම්ම සැප විහරණය ඇති කරගන්න විද්‍යා විමුක්ති සාක්ෂාත් කරන්න හැම දෙයකම මූලාරම්භය මොකද්ද පටන් ගන්න මොකද්ද කයට සිහිය පැවැත්වීම මහතෝ සංවේගාය සංවත්තති මහතෝ අත්තාය සංවත්තති මහතෝ යෝගක්ඛේමාය සංවත්තති හති සම්පජඤ්ඤාය සංවත්තති ඥාන දර්ශන පටිලාභාය සංවත්තති ජෙට්ට ධම්මසුඛ විහාරාය සංවත්තති විජ්ජාය මුච්චපද සච්චිකිරියයි සංවත්තති. මෙන්න මේ සියල්ලක්ම සිදු වෙනවා. ඒක ධම්මේ භික්කවේ භාවිතේ බහුලී කතේ කායෝපි පස්සම්බති චිත්තම්පි පස්සම්බති විතක්ක ਵਿਚාරම්පි රූපසම් රූපසම්මන්ති කේවලාපි විඥා භාගියා ධම්මා භාවනා පාරිපූර්ණියා ගච්ඡanti බුදුරණවහන්සේ පැහැදිලි කරන මේකම ධර්මයේ වන කායන පස්සනා වඩන තැනදී කය සැහැල්ලු වෙනවා සිත සැහැල්ලු වෙනවා විතක්ක ਵਿਚාරයන් සංසිඳනවා ඒ වගේම සියලු විද්‍යාභාගීය ධර්ම අවබෝධයට හේතු වන සියලු ධර්මයන් භාවනා වශයෙන් පිරෙනවා මෙන්න මේ එකම ධර්මය භාවිතා වීමෙන් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඉතින් බලන්න මේ කයර සිහිය පැවැත්වීම කියන එක තමයි මූලාරම්භය. අද අපි මේ කාරණාව තමයි ගොඩාක් නොකරන මේක. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊළඟ කාරණාවේදී ඒක ධම්මේ වික්‍රේ භාවිතේ බාහුලිකතේ අනුප්පන්නා ජීව අකුසල ධම්මා නුප්පජ්ජಂತಿ උප්පන්නා චකුසල ධම්ම පහියන්ති උපන් අකුසලයන් ප්‍රහාණය නූපන් අකුසලයන් නූපදීමට කායගත සතිය තමයි තියෙන එකම දේ උපන් කුසලයන් වැඩි වීමට නූපන් කුසලයන් ඉපදීමට මෙන්න මේ කායගත සතිය තමයි තියෙන එකම දේ මේ තමයි දහමට යොමු වෙන මූලික තැන. ඒක ධම්මම් ඒක ධම් මේ වික්කවේ භාවිතයේ බහුලීකතේ අවිජ්ජා පහේති. අවිද්‍යා ප්‍රහාණයට තියෙන ධර්මයේ කායගත සතිය. විද්‍යාව ඉපදීමට තියෙන ධර්මයේ කායගත සතිය. අස්මිමානීය ප්‍රහාණයට තියෙන දේ කායගත සතිය. අනුසේ සමුග්ඝාතයට අනුසේ ප්‍රහාණයට තියෙන්නේ කායගත සතිය. සංයෝජනේ ප්‍රහාණයට තියෙන්නේ කායගත සතිය. මෙන්න මේ විදිහට කායගත සතිය යම් කිසි කෙනෙක් ීමාස්මින් කෝ භික්කවේක ධම්මේ භාවිතේ බහුලීකත අවිජ්ජා පහේති විජ්ජා උපාජ්ජති අස්මිමානෝ පහේති අනුසයා සමුග්ඝහාති ගච්ඡanti සංයෝජනා පහේයන්ති එතකොට මෙන්න මේ සියල්ලක්ම සිදුවෙනවා කුමක් කිරීමෙන්ද කායගත සතිය පුරුදු කිරීමෙන් ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒක ධම්මෝ භික්කවේ භාවිතෝ බෞලිකතෝ පඤ්ඤා පබේදෝ සංවච්ඡති මේ ප්‍රඥාවයන් ප්‍රභේදයෙන් දැන් හට ගැනීමට ප්‍රඥාව පහළ වීමට ඒ වගේම නිවීම සඳහා මෙන්න මේ කායගත සතිය හේතු වෙනවා එතකොට මේ කියපු කාරණාව ඔස්සේ කායගත සතියට යොමු වෙලා බුදුරණවහන්සේ කියපු විදිහට ඒක ප්‍රතිපදාව හුරු කරන දැනදී තමයි සියල්ලක්ම ලැබෙන පටන් ගන්නම යොමු වීම කායගත සතියේ ඒක ධම්මේ වික්‍රේ භාවිතේ බෞලිකතේ අනේක ධාතු පටිවේදා හෝති නානා ධාතු පටිවේදා හෝති අනේක ධාතු පටි සම්විධා හෝති මේ විවිධ ධාතු ස්වභාවයන් හම්බවීම නැත්නම් විවිධ ලක්ෂණ ධාතු ස්වභාවයන් හම්බවීමට ඒ අවබෝධ කිරීමට හේතු වෙනවා මෙන්න මේ කායගත සතිය පුරුදු කිරීම ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒක ධම්මං භික්කවේ භාවිතව බහුලිකද සෝතාපන්න ඵල සච්චිකිරියායි සංවත්තති සකදාගාමි ඵල සච්චිකිරියායි සංවත්තති අනාගාමි ඵල සච්චිකිරියායි සංවත්තති අරහත් ඵල සච්චිකිරියායි සංවත්තති සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් වෙන්න හේතු වෙනවා මේ කායගත සතිය පුරුදු කිරීම කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊළඟට ඒක ධම්ම පාළියේ තියෙන ඊළඟ දේශනාව පැහැදිලි කරනවා. ඒකත් මේ කායගත සතියම පාදක කරගෙන යම් කිසි කෙනෙකුට කායගත සතිය පුරුදු කිරීමේදී එයාට හම්බ වෙනවා පඤ්ඤා පටිලාභේ ප්‍රඥාව ලැබෙනවා ප්‍රඥා වෘද්ධිය ප්‍රඥාව වැඩෙනවා ප්‍රඥා වේපුල්ලේ ප්‍රඥා විපුල භාවයටපත් වෙනවා මහා ප්‍රඥා මහා ප්‍රඥාව ලැබෙනවා පුතු පඤ්ඤු පළල් වූ ප්‍රඥාවක් ලැබෙනවා විපුල පඤ්ඤු විපුල භාවයටපත් ප්‍රඥාව ගම්භීර පඤ්ඤු ගම්භීර වූ ප්‍රඥාවම් අසමානත ප්‍රඥා සමාන අනිත් අයත් එක්ක සමාන නොවන මහා ප්‍රඥාව බුහුරි පඤ්ඤ ඒ වගේම මේ විදිහට විශාල වශයෙන් මේ ප්‍රඥාවට හාසපඤ්ඤ තික්කපඤ්ඤ මේ ප්‍රඥාව පිළිබඳ විවිධ විග්‍රහයක් වෙනවා. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මේ ප්‍රඥාව පිළිබඳ ගොඩාක් කාරණා පැහැදිලි කරනවා. නිබ්බේධික පඤ්ඤ, අත අයංකව භික්ඛවේ එක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ පඤ්ඤා පටිලාභාය සංවචති පඤ්ඤා උද්ධියා සංවත්තති පඤ්ඤා වේපුල්ලාය සංවචති මහා පඤ්ඤාය පඤ්ඤතාය සංවත්තති පුතු පඤ්ඤතාය සංවත්තති විපුල පඤ්ඤතාය සංවත්තති ගම්භීර පඤ්ඤතාය සංවත්තති අසමාන්ත පඤ්ඤත්තාය සංවත්තති බුහුරි පඤ්ඤත්තාය සංවත්තති පඤ්ඤා බහුලාය සංවත්තති සීඝ පඤ්ඤාය සංවත්තති ලහු පඤ්ඤාත් පඤ්ඤත්තාය සංවත්තති කාසු පඤ්ඤත්තායි මෙන්න මේ විදිහට මේ ප්‍රඥාව ගැන විග්‍රහ කරනවා මේ එක ධර්මයක් වන කායගත සතියේ පුරුදු කිරීම. ඊළඟට අවසාන ටික ඒක ධම්ම පාළියේ තියෙන අවසාන ටික තමයි අමත වර්ගය. ඒකත් පැහැදිලි කරන්නේ කායගත සතිය මුල් කරගෙනමයි අමතන්තේ වික්කවේන පරිබුඤ්ජති යේ කායගත හතින්න පරිබුඤ්ජති යමෙක් අමූර්තය පරිස් ලැබුණ නැත්නම් කියන්නේ භුක්ති විඳින්නේ නැහැ කියන්නේ මේ කායගත සතිය පරිභෝජනය කරන්නේ නැතිනම් අන්‍යයාට මේ අමූර්තය හම්බෙන්නේ නැහැ කියනවා නොවලඳා. ඒ වගේම අමතන්තේ භික්කවේ පරිභුඤ්ජති යේ කායගත සතිය පරිභුඤ්ජති යමේ කායගත සතිය පරිභෝජනයෙන් අනුභව කරනවනම් හම්බ වෙනවනම් එයා අමූර්තයට හම්බ වෙනවා. අමතන්තේ සම්භික්ක අපරිභුත්තං යේසං කායගත සතින් අපරිබුත්ත යම් කිසි කෙනෙකුට මේ කායගත සතිය නොවලඳනවා නම් එයාට අමෘතය හම්බෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් කායගත සතිය වළඳනවා නම් එයාට අමෘතය හම්බ වෙනවා. යම් කිසි කෙනෙකුට කායගත සතිය පිළිහුණා නම් අමෘතයත් පිළිහිලා. අමතං තේසං වික්කේ පරිහීනං යේසං කායගත සති පරිහීන. අමෘතේ පිළිහිනවා කායගත සතිය පිළිහුණා නම් අවදන් තේසම් භික්ඛ අපරිහීනා යේසං කායගත හතින් අපරිහීනා යම් කිසි කෙනෙකුට අමෘතේ පිරෙන්නේ කායගත හති පිරහිලා නැතිනම් අමතන් තේසම් භික්කවේ විරුද්ධං යේසං කායගත හතින් විරුද්ධං යම් කිසි කෙනෙක් කායගත හති වැරද්දවාලා නම් තියෙන්නේ අමෘතයට වැරදිලා අමතන් තේසම් භික්කේ ආරද්දං යේසං කායගත හතින් ආරද්දං යම් කිසි කෙනෙකුට අමෘතේ පත්මේ කායගත හතිය පටන් ගන්නම් નિවරදිව කරනවා නම් එයාට අමෘතයත් හම්බ වෙලා අමතන්තේ වික්‍රේ පමාදෙන්සු යේ කායගත හති පමාදෙන්සු යම් කිසි කෙනෙක් කායගත හතියට ප්‍රමාද නම් අමෘතයටත් ප්‍රමාදයි යම් කිසි කෙනෙක් කායගත හතියට ප්‍රමාද නැතිනම් එයා අමෘතයටත් ප්‍රමාද නැහැ යම් කිසි කෙනෙක් සිහියේ මුලා වෙලා නම් කය කය පිළිබඳව විසම්මුක්ත වෙලා නම් කියන්නේ ඒක නොලැබිලා නම් එයාට අමුත්‍රයත් ඒ විදිහට විසම්මුත් වෙලා තියෙන්නේ. යම් කිසි කෙනෙකුට කායගත සතිය එයා සොයන්නේ නැතිනම් එයාට නිවන හම්බෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් සේවනය කරන්නේ නැත්නම් කායගත සතිය එයා නිවන සේවනය කරන්නේ නැහැ. යම් කිසි කෙනෙක් කායගත සතිය සේවනය කරනවා නම් එයා නිවන සේවනය කරනවා. යම් කිසි කෙනෙක් කායගත සතිය බහුල කරන්නේ නැත්නම් නිවන බහුල වශයෙන් හම්බෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් කායගත හතිය බහුල වශයෙන් කරනවා නම් නිවන යාට අමෘතයේ බහුල වශයෙන් හම්බ වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් කායගත හතිය පුරුදු කරන්නේ නැත්නම් ඒ කියන්නේ අවබෝධ කර ගැනීම පිණිස ඒ විදිහට කායගත හතියට යොමු වෙන්නේ නැතිනම් ඒ නිවනත් යාට ඒ විදිහට හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම යම් කිසි කෙනෙකුට මේ කායගත සතිය විශේෂ අවබෝධයක් හරහා විශිෂ්ට ඥානයක් හරහා යොමු වෙනවා නම් නිවනත් යාට ඒ විදිහටම හම්බ වෙනවා. යම් කිසි කෙනෙකුට මේ කායගත සතිය පිළිබඳව පිරිසිඳ නොදකිනවා නම් අපරිඥාතං නිවනත් යාට නැත අමෘතයත් එහෙම හම්බෙන්නේ නැහැ. කායගත සතිය පිරිසිඳව හම්බෙනවා නම් අමෘතයත් යාට ඒ විදිහට හම්බ වෙනවා. කායගත සතියට සාක්ෂාත් වෙන්නේ නැතිනම් අමෘතය සාක්ෂාත් වෙන්නේ නැහැ. කායගත සතියට සාක්ෂාත් කරගන්න පසක් කරගන්න පුළුවන් නම් අමෘතයත් පසක් කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේගේ ඒ එක බැගින් විග්‍රහ කරපු කාරණා පැහැදිලි කරපු ඒ උතුම් බුද්ධ වචන ටික ඒක ඒක ධම්මපාලිය එතනින් අවසන් වෙනවා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ එක එක තැන්වල බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු ඒ දහම් පරයයවල් ආනන්ද ස්වාමීන් වහන්සේ මතක තිබා තවාගත දේවල් කොටස් වෙන් වශයෙන් පැහැදිලි කරන් ඒ කියන්නේ අනික් අයට මතක තියාගන්න පහසුව පිණිස අංගුත්තර නිකාය හැටියට පැහැදිලි කරන්නට යෙදුනේ අංක පිළිවෙලට අංක රටාවකට අනුක්‍රමික ක්‍රමයකට හදාගත දේවල් අංක 1 බැගින් තියෙන එක අංක 2 බැගින් තියෙන ඒවා කරුණු 2 බැගින් තියෙන ඒවා කරුණු 3 බැගින් 4 බැගින් 5 බැගින් 6 බැගින් 7 බැගින් 8 බැගින් 9 බැගින් 10 බැගින් 11 බැගින් කියලා කරුණු 11 බැගින් දක්වා කොටස් කරලා පැහැදිලි කරපු කොටසට කියනවා අංගුත්තර නිකාය කියලා. ඉතින් මේ අංගුත්තර නිකායේ පළවෙනි කොටස තමයි කරුණු එක බැගින් අදාළ කොටස තමයි ඒ අවසන් වුනේ. ඉතින් අපිට මේ ධර්මයේ ඉගෙන ගනිද්දි මම කලිනුත් මතක් කරලා තියෙනවා ශ්‍රද්ධාව මුල් කරගෙන අපි බුද්ධ වචනේ ඉගෙන ගන්න. දැන් අපි ගොඩක් අය බුද්ධ වචනේ නිවැරදිව ඉගෙන නොගන්නාකම ප්‍රශ්නේ තියෙන්නේ. මේ විදිහට ධර්මයේ ක්‍රමානුකූලව ඉගෙන ගන්නකොට අපට විවිධ රසවත් දේවල් නැත්නම් අපට ආධ්‍යාත්මයේ තුල ප්‍රීති ප්‍රමුජිත සැප මේවා ලැබෙන දේවල් හම්බ වෙනවා. අන්න ඒක ඇති කරගන්න අප ක්‍රමානුකූලව ධර්මය අධ්‍යයනය කරන්නට ඕන. ඒ නිසා තමයි අපි මේ වැඩපිළිවෙල පටන් ගත්තේ. බොහෝ අයට මේ බුද්ධ දේශනාව මූලික වශයෙන් හදාරන්න නැති නිසා අන් අයගේ පහසුවත් ඒ වගේම අන් අයට සහ අපි සියල් දෙනාට අවබෝධයට උපකාර වෙන විදිහට සංයුක්ත නිකාය කියලා කියන්නේ දැන් සංයුක්ත කියලා කියන්නේ අර කැටි කරලා නැත්නම් අර එකම විදිහේ දේවල් එක විදිහකට ගොනු කරපු දේවල්. දැන් සංයුක්ත නිකාය ගත්තොත් එහෙම නිදාන වර්ගයේ තියෙනවා මොකද්ද? පටිච්චසමුප්පාදයම ගොනු කරලා. ඒකට අදාළ දේවල්මයි නිදාන සංයුත්තේ තියෙන්නේ. බොජ්ජංග සංයුත්තේ බොජ්ජංගමයි. ඉන්ද්‍රිය සංයුත්තේ ඉන්ද්‍රිය. එතකොට එකම වගේ දේවල් එකතු කරපු දේවල් තමයි සංයුත්ත නිකාය තුල තියෙන්නේ. දීර්ඝ දේවල් දීඝ නිකායේ මධ්‍යම වශයෙන් මධ්‍යම නිකායේ මෙන්න මේ ආකාරයට කරපු කොටස් කිරීමක් පළවෙනි සංගායනාවෙන් ඇති වුණා. ඉතින් එහි අපි ඒකක නිපාති තමයි අද අවසන් වුණේ මේ වැඩසටහන් මාලාවේ දම්රී පදනම මුල් කරගෙන කරපු ඉතින් ඊට පස්සේ අපට තියෙන්නේ දුක නිපාතයේ කරුණු දෙක බැගින් අදාළ කාරණා. ඒකේ ලස්සන කරුණු ගොඩාක් තියෙන මුල ඉඳලම ගත්තාම අපි ඊට පස්සේ ඒ ටික සාකච්ඡා කරමු. පුංචි විවේකයක් ගමු. විවේකයක් ගන්න කලින් අපි විනාඩි 15ක් වගේ භාවනා කරමු ටික වෙලාවක්. භාවනා කරලා පොඩි විවේකයක් අරගෙන අපි ඊටු ටිකත් සාකච්ඡා කරලා 12 ඉඳලා 1 වෙනකන් දහම් ගැටලු කතා කරමු. හොඳයි, ඊට පස්සේ හොඳයි එහෙනම් අද අපි අංගුත්තර නිකාය ඒකක නිපාතයේ කොටස් ටික අපි අවසන් කරන්න හේතුණා. ඊට පස්සේ දුක නිපාතයේ සූත්‍ර කිහිපයක් අපි කතා කරලා 12 ඉඳලා 1 වෙනකන් දහම් ගැටලු කිහිපයකට අපි උත්තර දෙමු. දුක නිපාතය කියලා කියන්නේ කොටස් දෙක බැගින් කරුණු දෙක බැගින් තියෙන බුද්ධ දේශනාව එකේ පළවෙනි වර්ගය තමයි වස්තුපනායක වර්ගය. එකේ පළවෙනි දැන් අතර මේ වගේ සූත්‍රවල විශේෂයෙන් නම් නැහැ අපි අර නම් සමහර ලාවට සමහර වගේ ඉදලා තියෙනවා මොකද අර ඒකක සහ දුක තික නිපාත තුනේම අලාතුරකින් තමයි නමක් ඉදලා තියෙන්නේ පළවෙනි කඩේ වජ්‍ය සූත්‍රය කියලා යොදලා තියෙනවා එතනදී ඒකදී බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති 제තවනි අනාන පින්ඩිකස්ස ආරාමේ తත්‍රකව භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවති බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසු භගවයිතදවෝච මහත් බුදුරන් වහන්සේ සවැත් නුවර වැඩ සිටින කාලේ භික්ෂූන් නම්මතලා මෙන්න මේ විදිහට දේශනා කරනවා දේමානි වික්කවේ වජ්ජානි කතමානි දේ මහණෙනි මේ වැරදි දෙකක් නැත්නම් අපරාධ දෙකක් තියෙනවා. ditta dhammikañc vajjan samparāyikanc vajjan මේ ජීවිතයේ නැත්නම් ditta දැහැමීම ලැබෙන අපරාධ නැත්නම් මේ වැරදි ඒ වගේම පරලවදී ඇති වැරදි මෙන්න මේ කාරණා දෙකක් තියෙනවා. මොකද්ද මේ ditta දැහැමීම හම්බෙන දේ? කියන්නේ මේ ජීවිතේම හම්බෙන දේ. ඒ තමයි වික්ෂ මහණෙනි මේ ජීවිතේම යම්කිසි හොරු අල්ලගෙන රජවරු, කියන්නේ රජවරු හොරුන්ව වැරදිකාරයව අල්ලගෙන එයාලට මෙන්න මේ විදිහට වද වෙනවා. ඒ තමයි දැන් ඒ කාලේ වද ඇත්තට විශාල භයානක වද දීලා තියෙනවා. මුලින්ම කස වලින් තලනවා, වේවැල් වලින් තලනවා. ඊට පස්සේ අත් කපනවා, කකුල් කපනවා, ඇඟිලි කපනවා. ඊට පස්සේ විවිධ විදිහ මේක ගොඩාක් විග්‍රහ කරලා පෙන්නනවා. ඒ වද පිළිබඳව දුක් දෙනේව ඇඟ කපනවා. විවිධ විදිහට වද දෙනවා. මෙන්න මේ විදිහට වද කියන්නේ මේ වද හිංසා මේ ලැබෙන්නේ හජවරු වැරදිකාරයන්ව අල්ලගෙන දඬුවම් දෙනකොට මෙන්න මේ විදිහේ වද හිංසා හම්බ එක කියනවා මේ ජීවිතේම ලැබෙන දුක නැත්තම් අපරාධයකට ලැබෙන ප්‍රතිඵලය වැරද්ද නිසා ලැබෙන දේ මේ ජීවිතේ ලැබෙන එක මෙන්න මේක කියලා කියනවා මෙන්න මේ කාරණාව මෙන්න මේක යම්කිසි කෙනෙක් දකිනකොට ඇතර මේ ජීවිතේ මේ කාරණාව දැක්කට පස්සේ යහපත කරන කෙනා ඒක කියන්නේ හොඳ කැමති කෙනා වැරදි දුක විඳින්න අකමැති කෙනා එවැනි වැරදි කරන්නේ නැහැ. මොකද පරලොවදී ලැබෙනදී ඒ තමයි මේ දුක් විපාක කාය දුස්චරිතයේ හේතුවෙන් පරලොව දුක් විපාක ලැබෙන වචී දුස්චරිතයෙන් මනෝ දුස්චරිතයෙන් පරලොවදී දුක් විපාක ලැබෙන දේවල් තියෙනවා කාය දුස්චරිතේ වචී දුස්චරිතේ මනෝ දුස්චරිතේ නිසා පරලොවදී දුක් විපාක ලැබෙන දේවල් තියෙනවා යම්කිසි නුවණ තියෙන අය නුවණ තියෙන කෙනෙක් මෙන්න මේ කාය දුස්චරිතය, වචී මනෝ දුස්චරිතය නිසා මරණින් මත්තේ ගිහිල්ලා නිරයේ දුක් විඳින්න වෙනවා කියලා එයාට වැටහෙනකොට තේරෙනකොට එයා කැමති වෙනවා අනේ මට මේ එහෙම නිරේ ගිහිල්ලා දුක් විඳින්න නොලැබෙන්න කුමක්ද කළ යුත්තේ කියලා එයා කාය සුචරිතය ඒ කියන්නේ පරලොවට ඇති පරලොව දුකට ඇති බිය දැකලා කාය සුචරිතය වචී සුචරිතය මනෝ සුචරිතය එයා පුරුදු කරනවා. අන්න ඒක පුරුදු කරලා එයා හික්මිනවා. මෙන්න මේ ආකාරයට මෙලවදී ලැබෙන වරදත් පරලොවදී ලැබෙන විපාක මේ මෙලව විතදම් වශයෙන් මෙයාට ලැබෙන්න තියෙන අපරාධ වලින් ලැබෙන දඬුවමත් පරලොවදී ලැබෙන්න තියෙන දෙයක් මේ දෙකම දෙකලා අන්නේ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒක දුරු කරනවා නම් අන් දුරු කළ යුතුයි කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරන එකට කැමති වෙන්නට ඕනේ. මෙලොවදී ලැබෙන අපරාධය Tamanට Taman කරා ගන්න නැතුව ඉන්නටත් පරලොවදී ලැබෙන දේ Taman කරා ගන්න නැතුව ඉන්නටත් හික්මෙන්නට ඕන. එහෙනම් ඒ හික්මනවා කියලා කියන්නේම කය වචනය මනස පිරිසිදු කර ගැනීම සහ වැරදි වැඩ සම්පූර්ණයෙන් නොකිරීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඊළඟ දේශනාව පදාන සූත්‍රය කියලා හැටියටම පැහැදිලි කරනවා. ද්වේමානි වික්කවේ පදානානි දුර දුරබි සම්භවානි ලෝකස්මින් කතමානි දේ මහණෙනි මේ ලෝකේ තියෙනවා වීරියවල් දෙකක් වීරියවල් දෙකක් තියෙනවා දුෂ්කරව කියන්නේ දුෂ්කරව කළ යුතු දේවල් දෙකක් දුෂ්කරව වීරිය කළ යුතු කරුණු දෙකක් මේ ලෝකේ තියෙනවා අති දුෂ්කර කරුණු දෙකක් මොකද්ද මේ දෙක කතමානිදී යංච ගිහිණං අගාරං අජ්ජහවසතං චීවර පින්ඩපාත සේනාසන ගිලාන පච්ච බේසජ පරික්ඛාරානු පදානත්තං පදානං පළවෙනි එක තමයි මේ ගිහි ගෙදර වාසය කරන ගිහි ගිහි වාසය කරන අයට මේ සිවුරු පින්ඩපාත සේනාසන ගිලාන් පස්ස බෙහෙත් ආදී කොට ඇති දේවල් දන් දීම කියන එක ඒක කියනවා පළවෙනි දුෂ්කර කාරණාව. ගිහි විතර වාසය කරන අයට මේ සිවුරු ඊලන්පස බෙහෙත් ආදී දේවල් දන්නේ නේක. ඒ කියන්නේ මේ කියන්නේ මොකද්ද? තමන්ගේ දේවල් අතහරින එක. ඒක කියනවා දුෂ්කර කරන්න අමාරු දෙයක්, ඒක කරන්න වීරිය කළ යුතු දෙයක්, අමාරුවෙන් අතහරින දෙයක් කියලා බුදුරණාහි පැහැදිලි කරනවා. තමන් සංසකේ තියෙන දේවල් අතහරිනවා කියන එක. දෙවෙනි කාරණාව තමයි යංච අගාරස්ම අනගාරයන් පබ්බජිතං සබ්බූපපටිපටි නිසග්ගත්තාය පදාන. දෙවෙනි එක තමයි මේ සියලු කෙලෙස් දුරු කිරීම සඳහා ගිහිගේ අතහැරලා පැවිදි භාවයට පත්වීම. පැවිදි පැවිදි භාවයට පත්වීම කියන මෙන්න නිවන පිණිස ගිහිගේ අතහැරලා පැවිදි වෙලා මේ නිවන පිණිස යම් කිසි වීරියකට යෙදෙනවද මෙන්න මේක කියනවා අනිත් අපහසු කාරණාව. මේ දෙකෙන් අග්‍රයි කියන්නේ අමාරුම දේ කියනවා දුෂ්කරම වීර්යය කියනවා මේ ගිහිගේ අතහැරලා පැවිදි වහාවේටපත් වෙලා මේ කෙලෙස් දුරු කිරීම සඳහා කරන වීරිය තමයි අග්‍රම කියනවා. එතකොට මේ දුෂ්කරව නැත්නම් කල යුතු වීරිය දෙකක් තියෙනවා. කියන්නේ දුෂ්කරව කරන වීරිය දෙකක් එකක් තමයි මේ ගිහිගේ වාසය කරන ගිහි අයට තමන් සන්තකයේ තියෙන දේවල් අතහැරීම. මෙන්න මේක අනුන් සඳහා යමක් අතහැරීම නැත්නම් දානය සඳහා සීපස්ස පරිභෝගය සඳහා තමන් සන්තක දේවල් අතහැරීම කියන එක දුෂ්කර වූ කරයුතු වීරයක්. ඒ වගේම ගිහිගෙන් නික්ම පැවිදි බවට පත් වෙලා මේ කෙලෙස් දුරු කිරීම සඳහා කරන වීරිය ඒකත් දුෂ්කරව කළ යුතු වීරියක්. මේ දෙකෙන් අග්‍රයි නැත්නම් මේ දෙකෙන් අමාරුම වීරිය ගිහිගිය අතහැරලා පැවිදි වෙලා කෙලෙස් එක්ක කරන වීරිය කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. එතන මේ දේශනා තුළ හරිය ලස්සන කාරණා හම්බ වෙනවා මේ පොඩි පොඩි කාරණා විග්‍රහ කරන තැනදී. මොකද දැන් සමහර අය දාන ආදී දේවල් දෙනවා. Tamanට දෙන්න ඒ කියන්නේ සමාජයේ පිළිගැනීමක් තියෙන නිසා. අර සමහර වෙලාවට විවිධ දේවල් වලට අහු වෙන නිසා නැත්නම් પરම්පරාවෙන් ආව නිසා විවිධ ආකාරයට දෙනවා. ඇත්තරම මේ අතහැරලා දෙන එකක් නෙමෙයි. ඉතින් අතහැරලා යම් කිසි කෙනෙකුට එහෙම දෙන්න පුළුවන් නම් ඒක සතුටු වෙන්න ඕන කාරණාව මේ වීරියකින් කළ යුතු දෙයක් මේ කරන්නේ. ඊළඟට දෙවැනි එකේදී පැහැදිලි කරනවා තපනීය සූත්‍රයේ දේමානි භික්කවේ ධම්මා තපනීය කතමේදී ඉද භික්කවේ කසං කාය දුච්චරිතං කතං හෝති අකතං හෝති කාය සුචරිතං වචී දුච්චරිතං කතං හෝති අකතං හෝති වචී දුච්චරිතං මනෝ දුෂ්චරිතං කතං හෝති අකතං හෝති මනෝ සුචරිතං ඔන්න බලන්න හරි ලස්සනයි මේ කාරණා පසුතැවීම ගැන ශික්ෂාවල ඇතිවීම ගැනයි මේ කියන්නේ ශික්ෂාවල ඇති වෙනවා කරුණු දෙකකට ඒ මොකද්ද දෙක මහණෙනි කෙනෙක් ඉන්නවා මේ කාය දුස්චරිතය කරනවා වචී කාය සුචරිතය කරන්නේ වචී දුස්චරිතය කරනවා වචී සුචරිතය කරන්නේ මනෝ දුස්චරිතය කරනවා මනෝ සුචරිතය කරන්නේ අන්‍යා පසුතැවෙනවා මොකක් මොකක් මේ කාරණා දෙක මම කාය සුචරිතය කරේ නෑනේ කියලා පසුතැවෙනවා මං කාය දුස්චරිතය කරානේ කියලා පසුතැවෙනවා අන්න පසුතැවෙන දෙක දැන් බලන්න එකල් සමාජයේ ඕන තරම් දක්නට ලැබෙනවා. වැරදි වැඩ කරනමින් ඉන්න කෙනා අනේ මම මේ වැරද්ද කරානි කියලා දුක් වෙනවා. අනේ මට මේ වගේ දේවල් කරගන්න බැරි වුණානේ කියලා ඒ දුක් වෙනවා. වචී සුචරිතය නොකරපු නිසා දුක් වෙනවා වචී දුෂ්චරිතය කරපු නිසා තැවෙනවා. මනෝ සුචරිතය නොකරපු නිසා දුක් වෙනවා මනෝ සුචරිතය මනෝ දුෂ්චරිතය කරපු නිසා පසුතැවෙනවා. එතකොට මේ දෙකම සංతాපයක් පසුතැවීමක්. ඒක තපනීය සූත්‍රයේ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා. අතපනීය සූත්‍රයේ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා ද්වේමේ භික්කවේ ධම්ම අතපනීය කතමේ ද්වේ. ඉද භික්කවේ ඒකස්ස ඒකස් ඒකච්ඡස්ස කාය සුචරිතං කතං හෝති අකතං හෝති කාය දුස්චරිතං වාචී දුස්චරිතං කතං හෝති අකතං හෝති වාචී දුස්චරිතං මනෝ සුචරිතං කතං හෝති අකතං හෝති මනෝ දුච්චරිතං යම් කිසි කෙනෙක් ඉන්නවා කාය දුස්චරිතේ කරන්නේ කාය සුචරිතේ කරනවා වචී දුස්චරිතේ කරන්නේ වචී සුචරිතේ කරනවා මනෝ දුස්චරිතේ කරන්නේ මනෝ සුචරිතේ කරනවා යා පැවෙන්නේ නැති සතුටු වෙන කරුණු දෙකක් තියෙනවා කියනවා ඒ මොකද්ද මම කාය දුස්චරිතේ කරේ නැහැ කියලා එයාට සතුටක් තැවීමක් නැහැ මම කාය සුචරිතයයි කරේ කියලා සතුටක් මිසක් තැවීමක් නැහැ. මං වචී දුස්චරිතය කරේ නැහැ කියලා පසුතැවිල්ලක් නැහැ. මොකද එයා කරලා නැහැ. සතුටක් තියෙන්නේ. මම වචී සුචරිතය කරා කියලා සතුටක් තියෙන්නේ පසුතැවිල්ලක් නෙමෙයි. මම මනෝ දුස්චරිතය කරේ නැහැ කියලා එයාට කරපු බවට පසුතැවීමක් නැහැ. මම මනෝ සුචරිතය කරා කියලා සුචරිතය නොකර බවට පසුතැවීමක් නෑ සතුටක් එයාට තියෙන්නේ මෙන්න මේක කියනවා පසු නොතැවෙන කාරණා. එයාට තමයි පසු නොතැවීම තියෙන්නේ. අනිත් හැම අනිත් කෙනාට පසු තැවීමක් තියෙන්නේ. ඊළඟ දේශනාවේ තියෙන්නේ උපඤ්ඤාත සූත්‍රය. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒකෙදි ලස්සන කාරණාවක්. මෙන්න මේක අපට ප්‍රායෝගිකවත් හොඳට හිතන්න ඕන කාරණාවක්. දින්නාහම් භික්කවේ ධම්මානම් උපඤ්ඤාසින් කියන්නේ මම මෙන්න මේ ධර්මයන් දෙදෙනෙක්ගේ ගුණයන් ඒ කියන්නේ ඒකේ වැදගත්කමක් දකිනවා කියනවා. ඒක මම විභක්ති වෙන්න කියනවා. මොකද යාච අසන්තුට්ඨිතා කුසලේසු ධම්මේසු යාච අපටි වානින වානිනා පධානස්මි කුසල ධර්මයන් තුල සතුට වීමක් නැහැ. ඒ කියන්නේ එතන විග්‍රහ කරන්නේ කුසල ධර්මයන් ලැබිච්ච දේ ඇති කියලා සතුටු වීමක් නෑ කියන එක. ඒක පළවෙනි එක. ඊළඟ කාරණාව තමයි මේ කෙලෙස් ධානක ප්‍රධාන වීරිය සඳහා පසුබසින ගතියක් නෑ. නොපසුබැසීමක්. කියන්නේ පසුබසින ගතියක් නෑ. වීරිය කිරීම සඳහා පසුබසින ගතියක් නැති බවක් ලැබිච්ච කුසල ධර්මයේ තුලින් සන්තුෂ්ටියක් නොවන බවක්. මෙන්න මේ කාරණාවල ගුණයක්. ඒ කියන්නේ ඒකේ ඒ ඒ ඒ විදිහට Taman දැකීම තුළ වැදගත්කමක් ආනිසංශයක් ගුණයක් දකිනවා කියන. බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ. බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙකුට මේ වීරිය නැත්නම් පදං වීරිය කෙලස්තාවන වීරියට පසුබස්නා බවක් නැති වුණාට පස්සේ එයා මෙන්න මෙහෙම වීරිය කරනවා කියන්නේ ඉවර කළා නෑ වීරිය දැන් කවදිරියට තියෙන බවම යට හම්බෙන්නේ කොයි වෙලේකවත් වීරිය නොකර ඉඳීමක් නෙමෙයි මේක ඒකට ආරාධ්‍ය වීරිය කියලා විග්‍රහ කරන්නේ. එයා මෙහිම වීරිය කරනවා තමන්ගේ නහර ඒ වගේම මස්, ලේ, වියලේවා ඉතිරි වෙනවා නම් මේ නහර ඇට ඉතිරි වේවා. පුරුෂ ශක්තියෙන් පුරුෂ පරාක්‍රමයෙන් මම යමක් ලබලා මිසක් මේ නැගිටින්නේ කියලා මෙන්න මේ විදිහේ වීරියකට යමු වෙන්න කියනවා. මෙහෙම වීරියකට යමුනාට පස්සේ අර ලැබපු කුසල ධර්මයන් ඔස්සේ සතුටු වීමක් නැත්තම් එය ඇති බව ගැනීමකට යන්නේ නැතුව අන්න අප්‍රමාදීව මේ නිවීම සඳහා යමු වෙනවා. මේකට ගන්න පුළුවන් තව ලස්සන සූත්‍රයක් තියෙනවා. සංයුත්ත නිකායේ පහේ මට මතක ඇටියට නන්දිය සූත්‍රය වගේ එතන ලස්සනට පැහැදිලි කරනවා සෝතාපන්න කෙනා එක්ක විග්‍රහ කරගෙන යන්නේ බුදු බුද්ධ අවිච්ඡප්පසාදයේ ධම්මේ සංඝය අවිච්ඡප්පසාදයේ අරිය කාන්ත සීලය. මෙන්න මේ විදිහට යමෙක් සතුටු වුණාට පස්සේ ඒ කියන්නේ තමන්ට ලැබුණ දේ තුලින් තෘප්තියකට නැත්නම් සතුටකටපත් වෙනවා. එතනින් එහා වීරියක් කරන්න යා යොමු වෙන සම්භාවිතාවේ හතර වීමත් එක්ක එයිද මේක හොඳයි දැන් ඇතිනේ අන්න ප්‍රමාද විහාරී කියනවා. ඒකයි ආත්ම හතක් දක්වා යන්නේ. ප්‍රමාද විහාරී සතුට වෙනවා එතන. සතුට වෙන නිසා එතන මට වචන ඔක්කොම ටික මතක නැහැ. පැහැදිලි කරනවා යාට සමාධියට යමු වීම නැති බව, අලුතින් දහම් කාරණා වැටහෙන බව අඩු බව මේ ගොඩාක් කරුණු පැහැදිලි කරනවා. එයා ප්‍රමාද විහාරී කියනවා. ඒ සතුට නොවන කෙනා අප්‍රමාද විහාරියා තවත් වීරිය කරන්න යමු වෙනවා. අනාථ පින්ඩික සිටුමාගේ කතාව බැලුවොත් අවසාන වෙලේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඇවිදලා අර වගේ දහම් විවරණයක් කරනකොට අනේ අපට ඕවා ඇහුන්නේ නෑනේ කියන තරමට බුදුරයන් වහන්සේව අවුරුදු කීයක් ළඟින් උපස්ථාන කරමින් ඇසුරු කරාද සංඝයා කොච්චර කාලයක් ළඟින් උපස්ථාන කරමින් ඇසුරු කරාද නමුත් එවැනි දෙයක් ඇහුන්නේ කියන තරමටම ආනාථපිණ්ඩිකතුමා කිව්වා ඇයි ඒකට හේතුව? ඒ වෙන පැත්තකටම යමු වෙලා. ඒ ලැබපු දෙයින් සතුටු වුණා එතනින් එහා දෙයකට යමු වෙන්නේ නැහැ. අන්න ඒ නිසා එහෙම සතුටු වීමක් තියෙනවා. හැබැයි ඒක යාගේ තියෙන ස්වභාවයත් එක්ක වීරිය සිහිය නුවණ ස්වභාවයත් එක්ක. එහෙම කෙනා වුණාට දැන් ලෝකයට සාපේක්ෂව ප්‍රමාදී වාසය කරන කෙනෙක් නෙමෙයි. ධම්මකට සාපේක්ෂව ප්‍රමාදීව වාසය කරන කෙනෙක්. ඒ කියන්නේ මාර්ගය ඉන්න අය ප්‍රමාද සහ අප්‍රමාද වශයෙන් කොටස් කරනකොට එතනදීයා ප්‍රමාද විහාරී කෙනෙක් ලෝකයේ එක්ක වාසය කරනකොට එතන ප්‍රමාද විහාරී කෙනෙක් නෙමෙයි. එතකොට එහෙනම් ලැබිච්ච දේ තුළින් සන්තුෂ්ටියක් පත්වීම තුළ ප්‍රමාද විහාරයක් තියෙනවා. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන සන්තුෂ්ටියකටපත් නොවීම ගුණයක් වෙනවා. ඒ කියන්නේ Tamanට ප්‍රතිඵලදායී දෙයක් බවට පත් වෙන දෙයක්. ඇයි සතුරකටපත් නොවීම නිසා තව ඉදිරියට යමු වෙන වීරිය පදන් වීරියකට යමු වෙනවා. බුදුරණහත් පැහැදිලි තුම්මේ චේපි භික්කවේ නුබලාත් මහණෙනි මේ විදිහට පසු නොබසින වීරියක් ඇති කරගන්න. මේ තමන්ගේ ලේ මස් ලේ වියලේවා සම නහර ඉතුරු වේවා කියලා මෙන්න මේ විදිහට පුරුෂ ශක්තියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යුක්තව මේ වීරියකට යමු වෙන්න. අන්න එතකොට මේ අරහත් වෙනසන් ධිට ධම්මේව සයන් අභිඤ්ඤා සත්‍යකත්ව උපසම්පජ්ජ විහෙති මේ විදිහට නිවීම සාන්ත වූ නිවීම ඇති කරගෙන වාසය කරන්න පුළුවන්. තස්මාතිය වික්ක වේවාන් සික්කිරබ්බන් ඒ නිසා මානින් නුඹලා මෙහිම හික්මිය යුතුයි. ඒ තමයි මෙන්න මේ විදිහේ වීරිය කරන්න ඕනේ කියලා නුඹලා හික්මෙන්න කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. එහෙම හික්මුණොත් මේ නිවීම කරා යොමු වෙන්න පුළුවන්. මෙතන ප්‍රායෝගික හුරු කරන තැනදී විශාල වැදගත් දෙයක් ලැබිච්ච දේ තුළින් සතුටකටපත් නොවීම සහ කිසි වෙලාවක අත් නොහැර වීරියත් නොහැරීම දැන් අපි හැමෝම කැමති දෙයක් තියෙනවා මොනවා හරි ලැබෙනකොට සතුටු වෙන්න. කොහොමත් මූලාරම්භයේදී සතුටු වීම නැත්නම් ලැබෙන ලැබෙනවා කියලා ගැනීමම මුලාවක්. මුලින්ම අපට යමක් ලැබුණා නම් ලැබුණේ මට සක්කාදිට්ඨිය එක මට ලැබෙන අත්දැකීම. ඒක කොහොමවත් වැරදි. මේ මාර්ගයට යන තැනදී කුසල ධර්මයන්ගේ සතුට වීම නැත්නම් Tamanට ලැබිච්ච දේ ඔස්සේ සතුට වීමත් මාර්ගයේ ඉදිරියට ප්‍රමාදයක් බව බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා නම් නිවීම දක්වා යන ප්‍රතිපදාවේදී ලැබිච්ච දෙයක් ඔස්සේ අපි උදම් වරනවා නම් ලැබිච්ච දෙයක් ඔස්සේ අපි තෘප්තියකටපත් වෙනවා නම් ඒ කෙනාට ලෝකයේ තුල මොනවා කියන්නද මාර්ගයේදීත් ඒක ප්‍රමාදයකට හේතුවක් නම් මේ ලෝකයේ තුල අපට යමක් හම්බෙච්ච තැනදී අපි ඒකෙන් සතුටු වෙවි වාසය කරනවා නම් එතනින් එහා දෙයකට යමු වෙන්න බෑ එතකොට එතනින් එහා දේ මොකද්ද? ලෝකෝත්තර මාර්ගයට යමු වෙන්නට. එහෙනම් අපට මූලික භාවනාවක් කරන තැනදී අපට යමක් ලැබෙනවා. ඒකෙන් අපි තෘප්තියක් වෙලා නැතර වුණා නම් ලෝකෝත්තර මාර්ගයට යමු වෙන්න එයාට කොහොමවත් හම්බෙන්නේ නැහැ. හැබැයි ලෝකෝත්තර මාර්ගයට යමු වෙච්ච කෙනා තමන් ලැබිච්ච දේ සතුට වෙනවන විමුක්තිය සඳහා ප්‍රමාද විහාරී කියනවා. එහෙනම් මෙතනින් මෙහා ගැන කවර කතාවද? ඒ නිසා හොඳට ප්‍රායෝගික හුරු කරන තැනදී අපේ කිසි දෙයකින් සතුට වීමක් නැත්නම් ඒකෙන් තෘප්තියක් පත්වීමකට යොමු වෙනවනම් ප්‍රමාදයක් බව තේරුම් ගන්න ඕනේ. බුදුරන් වහන්සේගේ ධර්මයේ තුල හැම වෙලෙම තමන් තෘප්තියකට පත්වෙන දෙයක් එහා ගියපු දෙයක් මුලින් මුලින් අපි අපි හිතමු අපිට ලැබෙන දේ හතුරු වෙනවා කියන කාරණා අපි භෞතික දේ තුලින් අපි දකිනවා. ඒක මූලික ප්‍රතිපදාවනේ දැන් මේ භාවනා කරන් යන එකදලි මේ කියන්නේ. ඒකයි අපි මේ කියන පරයය ඒ විදිහට තේරුම් ගන්නට ඕන. නැත්තම් සන්තුෂ්ටිභාවය මේ මහා පුරුෂ ලක්ෂණයක කාරණාවක් එක පැහැදිලි කරනවා. ලල්දේ සතුට වෙන්නේ. එතකොට ඒක අපේ මූලික ප්‍රතිපදාව. හැබැයි මේ කුසල් ධර්ම මාර්ගයේ හුරු කරගෙන නැති ලැබෙච්ච දේ සතුට වෙනවා නම් ඒ කුසල ධර්මයේ එතනින් එහා වෘද්ධියකට එයා වීර්ය කරන්නේ නැහැ. එතකොට ඒ සූත්‍රය ඒ විදිහට පැහැදිලි කරනවා. ඊළඟ සූත්‍රය පැහැදිලි කරනවා සංයෝජනීය සූත්‍රය. බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා දේමේ වික්කවේ ධම්මා කතමේදී යාච සංයෝජනීයේසු ධම්මේසු ආසාදානුපස්සී පස්සිතා යාච සංයෝජනීයේසු ධම්මේසු නිබ්බිදානුපස්සිතා ඒ තමයි මේ සංයෝජනීය ධර්මය කියලා කියන්නේ එකතු වෙන ධර්මයන්. නැත්නම් මේ සංයෝජනීය ධර්මයන්ට ආස්වාදයේ අනුව දැකීම එක කාරණාවක්. නිබ්බිදාව නැත්නම් නිබ්බිදාව ඇති වෙන්නේ ආදීනිය හම්බෙනකොට නිබ්බිදාව අනුව දැකීම දෙවෙනි කාරණාව. සංයෝජනීයස වික්කවේ ධම්මේසු ආසාදාන පසිනෝ විහෙරන්තං රාගං නප්පජහති දෝසං නප්පජහති මෝහං නප්පජහති රාගං අපහාය දෝසං අපහාය මෝහං අපහාය න පරිමුච්චති ජාතියා ජරාය මරණේන සෝකේ පරදේ දුක්ඛේ දෝමනසේ උපායාසේන පරිමුච්චති දුක්ඛස්මින් වදාමි මේ සංයෝජනීය ධර්ම නැත්නම් මේ සකස් වෙන එකතු වෙන මෙන්න මේ ධර්මයන් හි සත්‍ය දකිනකොට දැන් ඇත්තටම සංයෝජනයක් අපි දන්නවා ඇස රූපයට සංයෝජනයක් වෙන්නේ චන්ද රාගයත් එක්ක කන ශබ්දේ සංයෝජනේ චන්ද රාගයත් එක්ක නාසයේ ගන්ධයේ සංයෝජනව චන්ද රාගයත් එක්ක දිව රසයේ සංයෝජනව චන්ද රාගයත් එක්ක කය පහස සංයෝජනව චන්ද රාගයත් එක්ක මන ධම්ම සංයෝජනව චන්ද රාගයත් එක්ක මෙන්න මෙහි ආස්වාදය අනුව දකිමින් වාසය කරනවා නම් මොකද වෙන්නේ රාග ද්වේෂ මෝහ ප්‍රහාණය වෙන්නේ නැහැ. රාග ද්වේෂ මෝහ ප්‍රහාණය වෙන්නේ නැහැ කියලා කියන්නේ. ජාති ජරා මරණ ශෝක පරිදේය දුක්ඛ දෝමනස් උපායාස කියන මෙන්න මේ වගේ නිදහස් වීමක් නැහැ. රාගයෙන් නිදහස් නැහැ, ද්වේෂයෙන් නිදහස් නැහැ, මෝහයෙන් නිදහස් නැහැ. සංවජනීයේස වික්කවේ ධම්මේස නිබ්බිදානපසී විහරන්තං රාගං පජහති දෝසං පජහති මෝහං පජහති රාගම් පහය, දෝසම් පහය, මෝහම් පහය, පරිමුච්ඡති ජාතියා, ජරාය, මරණේන ශෝකේ පරිදේ දුක්ඛේ දෝමනස විපායාසේ පරිමුච්ඡanti වදාමි. යම් කිසි කෙනෙක් මේ සංයෝජනීය ධර්මයන් කියන නිබ්බිදාව, නිබ්බිදාව කියලා කියන්නේ ඇතරම සත්‍ය දකින්න තැනදී යථාභූත ඥානය ඇති තැනදී තමයි මේ නිබ්බිදාව කියන එක හටගන්නේ. මෙන්න මේ නිබ්බිදාව ඇති වෙනවා නම් සංයෝජනීය ධර්මයන් කෙරෙහි ඇස රූපය සංයෝජන වෙනවා චන්දරාගය එක්ක කන ශබ්දයේ සංයෝජන වෙනවා චන්දරාගය එක්ක සතිපට්ඨාන සූත්‍රය ලස්සනට පැහැදිලි කරනවා ඒක. ඒ වගේම කොටිල සූත්‍රය පැහැදිලි කරනවා. මෙන්න මේ සංයෝජන වෙන ධර්මයන්ගේ නිබිදාව දැන් ආස්වාදිය දකිනකොට ලැබිච්ච දේ තුල නිවැරදි හොඳයි කියලා හතුට වෙන එක ආස්වාද නිබිදාව කියන්නේ. නිබිදාව ඇති වෙන්නේ දැන් නිබිදාව කරන අපිට කලකිරෙන බවනේ හම්බ වෙන්නේ. හැබැයි කලකිරෙන බව යතහා භූත ඥානියත් එක්කයි නිබ්බිදාව කතා කරන්නේ. යතහා භූත ඥානිය එක්ක නිබ්බිදාව කතා කරනකොට මේ සංයෝජනය වෙන ධර්මයන්ගේ සංයෝජනත්වයේ දකින තැනදී නිබ්බිදාව ඇති වෙන්නේ. එහෙම නැත්නම් නිබ්බිදාව තියෙන්නේ. අන්න එතකොට රාග, ද්වේෂ, මෝහ දුරු වෙනවා. මේක ඇත්තටම තේරුම් ගන්න තව ලස්සන කාරණාවක්ම දේශනාවක ඊයේ සාකච්ඡා කරන්න ලැබුණා. දැන් අපි දන්නවා නේද පුතඥයා විත රාගී විත දෝෂී කියලා විග්‍රහ කරන පුතඥ කෙනා. නමුත් විත මොහි කියන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයා කතා කරනකොට රහතන් වහන්සේ රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය, විත රාග, විත දෝෂ, විත මොහ කතා කරනවා. එතකොට මෙතනදී එහෙනම් අපි මෝහයේ පැත්තකින් තියලා කතා කරොත් මේ දෙන්නගෙම විතරාගි විතදෝසි බව කොහොමද තේරුම් ගන්නේ? ඇතර මෙතන තේරුම් ගැනීම දෙකක්. විත මොහි බව සමග විතරාගී විතදෝසී තේරුම් ගැනීමත් මොහි බව සමග විතරාගී විතදෝසී තේරුම් ගැනීමත් දෙකක්. රාග නැති බව, ද්වේෂ නැති බව ඇති පුජ්‍යලයා තමයි විතරාගී විතදෝසී කෙනා. බුදුරන් වහන්සේගේ ශාසනයෙන් පිට අපගේ බෝධිසත්වය පවා අරක සුනිෂ්ඨ ශාස්ත්‍රය වෙලා ඉන්න කාලේ රාගය නැති, ද්වේෂය නැති කෙනෙක් හම්බ වුණා. ඒ තමයි විතරාගී, විතදෝෂී කෙනෙක් හිටියා. ඇයි බුදුරන් වහන්සේ පෙන්නම විත මොහීකමත් එක්ක රාගය නැති, ද්වේෂය නැති කෙනෙක් හම්බෙන්නේ එතන තියෙන්නේ මොකද්ද? විත මොහී බබදී හම්බ වෙන්නේ මම කියලා ගැනීමේ තියෙන වැරද්ද. වැරද්ද හම්බෙච්ච තැනදී රාගයේ දේශිය නොයදෙනවා. රාග දේශ නැති කෙනෙක් නෙමෙයි. රාග දේශය නොලැබීමක් තියෙන්නේ. රාග දේශ ලැබෙනව නේද? ඉන්න කෙනෙකුට ඉන්න කෙනෙකුට රාග දේශ නොලැබෙත් තියෙනවා. එතකොට බුදුරණවහන්සේගේ ශාසනයෙන් පිට නැත්තම් නිවීමටපත් නොවිච්ච කෙනාට විතරාගී විත දෝෂී හැබැයි විතරාගී විත දෝෂී ඇති බව කෙනෙක් ඉන්නවා. Tamanට රාග නැති දේශ නැති බව විතමෝහි බව එක කතා කරනකොට මෝහය කියලා කියන්නේ මම කියලා ගත්ත දේ තුල වැරද්ද. ආත්ම දෘෂ්ටියේ වැරද්ද මම කියලා නොයදෙන ගතිය. එහෙනම් විරාගී බව ඇති කෙනෙක් නෙවෙයි හම්බ වෙන්නේ. විතමෝහි භවයක මම නොයදෙන නිසා රාගයක් යෙදෙන්නේ, ද්වේෂයක් යෙදෙන්නේ. ඒ නිසා විච රාගී, විච දෝෂ, විත මොහි කියනවා. එහෙනම් ලෝකපරියායෙන් අපි කතා කරන විතරාගී විච දෝෂී කියන පුජ්‍යලත්වය සහ රහතන් වහන්සේගේ විතරාගී විච දෝෂී විත මොහි කියන අතර වෙනසක් තියෙනවා. ඒක ටිකක් කල්පනා කරලා බලන්න ඒක තේරුම් ගන්න. ලෝකයේදී රාග ద్వේෂ නැති කෙනා ඉන්නවා. බුදුරණවහන්සේ ප්‍රතිපදාවේදී නැති කෙනා නෙමෙයි මෝහය කියන්නේම මෝහි දුරවීම කියන්නේම ඇති බව ගත්ත දේ වැරද්ද. ඉතින් ඇති බව ගත්ත දේ වැරද්ද නම් රාග දේශ නැති කෙනෙක් හදාව යෙදෙන්නෙම නැහැ. ඊළඟ මම ඒක මේ පැහැදිලි කරේ මේ සංයෝජනීය ධර්මයේ කියන කාරණාවත් එක්ක. එතකොට සංයෝජනීය ධර්මය නැත්නම් සකස් වෙන මේ මේ සංයෝජන වෙන දේවල් ආස්වාද දකිමින් වාසය කරනකොට එතන ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි එක නිබ්බිදාව දක්වීමෙන් වාසය කරන්න කියන මෙන්න මේ කාරණා දෙක තමයි විග්‍රහ කරන්නේ. ආස්වාදිය දකිනකොට රාග ද්වේෂම වැඩෙන බවත් ආදීන වෙනත් නිබ්බිදා වාසිය දකිනකොට මෙය දුර වෙලා අරහත්ත්වයටපත් වෙන බව විග්‍රහ කරලා පෙන්නනවා. ඊළඟට ඊළඟ දේශනාව කන්න සූත්‍රය. ඒ තමයි බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ද්වේමානි භික්කවේ ධම්මා කන්හා කන්න කියන්නේ එක කලුව නැත්නම් වැරදි කියන අදහසත් එක්ක දෙන්නේ. කතමේ දේ මොකද්ද කලු නැත්නම් වැරදි දේ. අහිරි කංච අනුත්ප්පංච ලැජ්ජා නැති බව, බය නැති බව, අකුසලයට පවට ලැජ්ජා නැති බවත්, පවට බය නැති බවත් එකට විග්‍රහ කරනවා කලු දේවල්, වැරදි දේවල් ඉමා ඉමේකෝ භික්කවේ ද්වේ ධම්මා කණ්හාති මෙන්න මේ කලු දේවල් වැරදි දේවල් කියනවා ලැජ්ජා බය නැතිකම ද්වේමේ වික්කවේ ධම්මා සුක්ඛා සුදු දේවල් හොඳ දේවල් කත මේ දේ හිරීච ඔත්තප්පංච ලැජ්ජා බය කියන දෙක පවට ලැජ්ජාව සහ බය ඊළඟට බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා ද්වේමේ වික්කවේ සුක්ඛා ධම්මා ලෝකේ පාලෙන්ති මේ ලෝකේ පාලනය කරනවා කියනම සුදු දේවල් වලින් ලෝකේ පාලනය කරනවා කියන්නේ දැන් එතන විග්‍රහ කරන්නේ හටක රජෙක් පාලනයට අවශ්‍යයි. නිවැරදිව රටක රජෙක් පාලනය කරන්න අවශ්‍ය මේ වැරදි කියන්නේ හරි ප්‍රතිපත්තියකට යමක් කරගෙන යන්නනේ. වැරදි වංචා අතහැරලා හරි ප්‍රතිපත්තියක් එක යම් කිසි වැඩපිළිවෙලක් කරගෙන යම තමයි රජෙක් පාලනයකට යමු වෙන්නේ. ඒක අර අග්ගඤ්ඤ සූත්‍රෙමත් මේ ශාස්ත්‍රීය ගොඩනැගිච්ච හැටි විග්‍රහ කරලා පෙන්නනවා. එහෙනම් හජෙක් අවශ්‍ය වෙන්නේ නිවැරදි විදිහට පාලනයකට. අන්නේ පාලකයේ හැටියට නැත්නම් පාලනය කරන්නේ හැටියට ලෝකේ ධර්ම දෙකක් තියෙනවා මේ සුදු දෙක. ඒ තමයි හිරි ඔත්තප්ප. හිරි ඔත්තප්ප කියන දෙක තියෙනවා නම් ආයේ පාලකයෙක් ඕනේ පාලනයක් වෙනවා. පවට ලැජ්ජා බය. ওই දෙක තියෙනවා නම් ආය පාලකයෙක් අවශ්‍ය වෙන්නේ ඇයි? වැරදි දේ කරන්නේ සියලු දේවල් නිවැරදිව සිදු වෙනවා. මේ දෙකට කියනවා පාලනය කරනවා, ලෝකය පාලනය කරනවා. මේ දෙක නැති වුණොත් ඉමේකෝ බික්කවේ දේ සුක්ඛා ධම්මා ලෝකේ න පාලිය මේ දෙකෙන් මේ ලෝකේ පාලනය නොවුනොත් මොකද වෙන්නේ අන්න ඒ කෙනා දැන් මෙහෙම පැනවීමක් නෑ නයිදං පඤ්ඤායත මේ අම්මද මේ මගේ අම්මා ඒ වගේම මේ මගේ සුළු අම්මා මේ මගේ බිරිඳ මේ මගේ නැගණිය මේ මේ විදිහේ පැනවීමක් යෙදෙන්නේ නෑ කියනවා. ඒ පවට ලැජ්ජා බය නෑ. ඒ වගේම මේ සත්තු මේ එළුව මේ කුකුලෝ මේ ඌරු මෙන්න මේ විදිහේ ඒ සත්තුන්ගේ ප්‍රාණඝාත බිඳීමට නැත්නම් සත්වයන් විනාශ කිරීමට යොමු වෙනවා කියනවා. ඒ කුමක් නැති වුණොත්ද? ඒ පාලනය වන හිරියොතප්ප දෙක නැති වුණොත්. මේ හිරියොතප් යස්මාචකෝ භික්කවේ ීමේ ද්වේ සුඛා ධම්මා ලෝකේ පාලෙන්ති. මෙන්න මේ හිරියොතප් දෙකෙන් පාලනය වෙනවා නම් තස්මා පඤ්ඤායති අන්න එතන අම්මා තාත්තා නැත්නම් මේ තමන්ගේ ඥාතියා මේ භාර්යාව මේ ගරු කළ යුතු මෙන්න මේ සියල්ලක්ම පැන වෙනවා. එහෙනම් බලන්න බුදුරණවහන්සේ මේ කරපු විග්‍රහය ලෝකයේ පාලනයක් කරන දේ හිරියොතබ්දක බව ලස්සනට පැහැදිලි වෙනවා. අලුතෙන් නීති යෝන්නේ හිරියොතබ්දක තියෙනවා නම් ලෝකේ පහළණි වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ වග්ගයේ දුක්ඛ නිපාතේ වස්සුපනායක වර්ගයේ අවසාන සූත්‍රය පැහැදිලි කරනවා ඒ තමයි වස්සුපනායික සූත්‍රය. ද්වේමේ වික්කවේ වස්සුපනායිකා කතමේදී මහණෙනි වස් එළඹෙන කරුණු දෙකක්. ඒ කියන්නේ දෙවිධයක් තියෙනවා වස් එළඹෙන. පුරිමිකාච පුරිමකාච පච්චිමිකාච ඒ තමයි පෙරවස් සහ පසුවස්. පෙරවස් කියන්නේ කලින් වස් එළඹීම. පසුවස් කියන්නේ පසුවස් එළඹීම. පෙරවස් පටන් ගන්නවා ඇසල පොයෙන් පහවදා. පසුවස් පටන් ගන්නවා නිකිනි පොයට පහවදා. අන්න එකට කියනවා පෙරවස් සහ පසුවස්. එතකොට මේ දෙක බැගින් වදාළ බුදුරන් වහන්සේගේ දුක නිපාතයේ වස්සුපනායක වගේ තමයි ඒ ටික පැහැදිලි කරන්න යෙදුනේ. ඉතින් මේ දුක නිපාතයේ තුල අර කරුණ විග්‍රහ කරගෙන යන තැනදී ලස්සන කාරණා ගොඩක් පුංචි පුංචි කාරණා ගොඩාක් හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ දැන් මේ මං හිතන්නේ පටන් ගන්න දවසේ මම පැහැදිලි කරා දැන් අපි සාමාන්‍යයෙන් අපි අතින් කතා කරනකොට හිස් වචන කතා වෙනවනේ. බුදුරජාණන් වහන්සේගේ බුදුමමින් හිස් දෙයක් කතා වෙන්නේ දැන් අද මම මෙතෙන් ඇවිදලා ධර්ම දේශනාවට සූදානම් වෙලා මේ ධර්මයේ කියනවනේ. දැන් අපි හිතමු අපි පැත්තකින් අපි වාහනේ යනකොට නැත්නම් වෙන කොහේ හරි යනකොට අපි කතා කරනවනේ නේද? ඒ හැම එකම ධර්මයේ නෙමෙයි නේ. බුදුරන් වහන්සේ වදාළ බුදුරන් වහන්සේ අපිට ධම්සභා මණ්ඩපයකට ගිහිල්ලා භික්ෂූන්ට ධර්ම දේශනා කරන දේට අමතරව යම් විදිහක කතාවක් ජීවිතයේ දෙනවද? ඒ සියල්ලම ධර්මය. අන්න ඒකයි වෙනස. දැන් අපි මෙතෙන්ද ධර්මාසනයට ඇවිදිලා කතා කරන දේ ධර්මය. නමුත් අපි හැම වෙලෙම යන තැන ධර්මයේ විතරක්ම නෙමෙයි යම් යම් දේවල් කතා වෙනවා. නමුත් බුදුරන් වහන්සේ ගිහිම එකක් නැහැ. ධම්සභා මණ්ඩපයේදී ධර්මයමයි යම් වචනයක් කතා වුණා දේ සියල්ලක්ම ධර්මයත් එක්ක. අන්නේ දේවල් තමයි මේ දේශනා තුළ තියෙන්නේ. දැන් අපි හිතමු යන්නේන ගම මොකක් හරි කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවා. කොහේ හරි ඉන්නකොට ඒකට උත්තරයක් දෙනවා. ඒ උත්තරේ මෙන්න මේ ධර්මයේ තුල තියෙනවා. ඒ නිසා තමයි මේ තැන් තැන් වල තියෙන මේකේ කරුණ තියෙන්නේ. දැන් වස් කියන්නේ මොකද්ද කියලා කවුරු හරි අහන්න. එතකොට වස් දෙකක් කොටස් දෙකකට තියෙනවා. පෙරවස් පසුවස්. ඉතින් මෙන්න මේ කාරණා ටික අර ආනන්ද ස්වාමීන් වහන්සේ මතක තියාගෙන ඉඳිලා ඉදිරිපත් කරපු දේ තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරන්නට ඕනේ මේ බුද්ධ වචනේ සද්ධා පාදක කරගෙන තේරුම් ගන්න. එතකොට අපිට ඇත්තටම ඔය දැන් අද කාලේ තියෙනවා පුංචි ප්‍රශ්නයක්. ඒ තමයි මේ සමහර අය කියනවා මේ ඒවම් මේ සුතං කියලා කියන එක කොහොමද පිළිගන්නේ කියලා. ඒ අදහස තියෙන කෙනෙකුට ධර්මය අහලකටවත් එන්න බෑ නේද? දැන් පොඩ්ඩක් අපි හිතලා බැලුවොත් ඒවම් මේ සුතං කියන මං විසින් ඇහුවා කියලා ඉතින් දැන් කියන්නේ අනුන් අහපු දෙයක් අපි කොහොමද පිළිගන්නේ? කියන්නේ ආලන් ස්වාමීන් වහන්සේට වරදින්න පුළුවන්. අපි මේක කොහොමද හරි කියලා ගන්නෙ. එතකොට ඒ අදහසට යන්නේ දැන් යමක් කියනවනම් ඒ කියන දේ තුල ඊට වඩා දෙයක් හම්බ වෙලා. ඒක හම්බ වෙලා තියෙන අර ඒවම් මෙච්චතන් කියපුවා වැරදි. එතකොට ඒ කාරණා වැරදි දැන් කියපු දේ හරි. පොඩ්ඩක් නුවර පුංචි මොලයක් තියෙනවනම් ලොකු මොලයක් ඕනේ. පුංචි මොලයක් තියෙනවනම් ඉස්සල්ලාම අපි හිතමු දැන් කවුරු හරි කියනවා නම් කියලා දෙනවා නම් ඒවම් මේ සතන් කියන එක වැරදි කියලා හරි බුදුරන් වහන්සේ හැම දෙයක් නෙවෙයි මේකයි කිව්වේ කියලා හරි කියලා දෙනවා නම් ඉස්සල්ලාම් බලන්නට ඕනේ දැන් එහෙම කියන කෙනාටත් අපටත් බුද්ධ කියන දේ හම්බ වුණේ. දැන් බුදුරන් වහන්සේ ගැන හරි මේ මොනවා හෝ දෙයක් හම්බ වුණේ අර දැන් ඒ කෙනායි කියන විග්‍රහය නිසා නෙවෙයිනේ. අතීතයේ ඉඳලම අපට යම් විග්‍රහයක් ආවා. දැන් මේ අපි හිතමු දැන් ගල් ටිකක්, gadol ටිකක් විතරක් තිබ්බනම් අපට බුදුරණවහන්සේ කියලා දෙයක් හම්බෙන්නේ නැහැ. අපි හිතමු මේ සාහිත්‍ය මුලේ ඉඳලා කිසි දෙයක් තිබ්බේ නැහැ. ඔය වම් මේ සුතන් කියලාවා මොකක්වත් තිබ්බේ නැහැ. එතනින්ම ඉවරයි. බුදුරණවහන්සේ පිරිනමන බෑම ඔක්කොම ඉවර වෙලා. හැබැයි අර ගල් gadol ටික තිබ්බට අපට බුදුරණවහන්සේ කියලා හම්බෙන්නේ දැන් ඉන්න මිනිස්සෙකුට බුදුරණවහන්සේ කෙනෙක් මෙහෙම හිටියා කියලා විග්‍රහයක් කරන්නවත් හම්බෙන්නේ නැහැ. එහෙනම් ඒ විග්‍රහයකට හරි මොන දෙයකට හරි යොමු වෙච්ච පදනමක් තියෙනවනේ. ඒක වැරදි කියන්න කලින් පොඩි මොලයක් තියෙන කෙනා මොකද්ද කළ යුත්තේ? ඒක අධ්‍යයනය කරන්න ඕනේ. ඒක වැරදි කියන්න කලින් ඒක අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරලා වැරදි කියනවනම් සාධාරණයි. ඔය ඔක්කොම කට්ටිය වැරදි කියන්නේ කොහොමද? අධ්‍යයනය කරන්නේ නැතුව Tamanට ගැළපෙන එකක් දැන් විග්‍රහයක් එනකොට. එතකොට එහෙනම් ඒ කට්ටිය ඒ චෝදනාව සම්පූර්ණයෙන් වැරදි විදියට කරන්නේ. අදේ කරපු කෙනාට වැරදි කියලා කියන්න බැරි විදිය ප්‍රතිපදාවක් හේතුල තියෙනවා. අධ්‍යයනය කරන කෙනාට. එහෙනම් අපිට මේ විදිය අධ්‍යයනයක් කරන්න ලැබෙන එක කොච්චර වාසනාවක්ද? ඒ වගේ දේවල් අහනකොට සතුටු වෙන්න කාරණාවක් තියෙනවා. එහෙම හිතවිල්ල තාම අපට ඇවිල්ලා නැහැ නේ කියලා. ඒ කියන්නේ එහෙම සමාජයේ සිතුවිලි තියෙනවා. පැවිදි ගිහි ඔක්කොගෙම. එතකොට පැවිදි වුණේ ඇයි කියලා නැත්නම් අපි මේ බුදුරන් වහන්සේ කියලා ලැබුණේ කොහොමද ඇහුණේ කොහොමද කියලා හිතෙන්නේ ඒක නිදානේ හොයාගන්න හිතෙන්නේ දැන් කියන දැන් දැන් කවුරු හරි කියනවනම් ඒක පිළිගන්නවා. හැබැයි එයාටත් බුදුරන් වහන්සේ කියලා මොකක් හරි හම්බලා තියෙනවනේ. ඒක හම්බුනේ කොහොමද කියලා හිතෙන්නේ ඒ නිසා අද යම් කිසි කෙනෙක් භාෂාව වැරදි කියලා විවේචනය කරනවා නම් ඒවම් මේ සුතං කියප එක පිළිගන්න බෑ කියලා විවේචනය කරනවා නම් අතීත දේවල් වැරදි ඔය මතක තියාගත්තේ වැරදි මේ අමතක වෙන්න පුළුවන් කියලා විවේචනය කරනවා නම් ඒ විවේචනයේ සාධාරණයි ඒක අධ්‍යයනය කරලා කෙනෙක් කරනවා නම් ඒකනේ ලෝකී තාර්කික අධ්‍යයනය කරලා කෙනෙක් කරනවා නම් විවේචනයේ සාර්ථකයි නමුත් ඔය කවුරුත් අධ්‍යයනය නොකර කරන විවේචනයක් ඒකයි තියෙන එකම වෙනස අහලා බැලුවොත් කවුරුත් අධ්‍යයනය කළා නැහැ මේ පින්වතුන් අහලා තියෙ රිස් ඩේවිස් මහත්තයා ගැනනේ. මහා උගතෙක්. එතුමා මම දන්න හැටියට ලංකාවට ආවේ මේ ධර්මය අධ්‍යයනය කරන්න නෙවෙයි. මේ ලංකාවේ මිනිස්සු බුදුදහම අතහරින්නේ. ඒ නිසා ඒක ඉගෙන ගන්න කියලා යවන්නේ. මොකද්ද ඕකේ තියෙන්නේ මොනවද ඕකේ තියෙන අඩුපාඩු වැරදි ඔන්න ඕක ඉගෙන ගන්න යවන්න. දැන් එතකොට දැන් සුසීම ස්වාමීන් වහන්සේ කෙනෙක්ත් අපි අහලා තියෙනවා ධර්ම හොරගම් කරන්න ආවා කියලා. ඒ රිස් ජේවිස් මහත්තයාත් ආවා කියලා දැනගන්න තියෙන්නේ මේ අඩුපාඩු නැත්තම් වැරදි මොනවා හරි හොයලා මේ දහම කියන්නේ මොකද්ද කියලා හොයන්න. එයා පාලි ඉගෙනගෙන සිංහල ඉගෙනගෙන දැන් අර මම ඒක ඇර කියන්නේ වැරදි හරි හොයන්න මේක ඉගෙන ගන්න කියලා. එයා ඉගෙන ගත්තා මේක. ඉගෙනගෙන එයාට හම්බුනේ මොකද්ද? මේ ලෝකේ යම් ශාස්ත්‍රවරයෙක් දෙනවා නම් යමක් දුන්න ශ්‍රේෂ්ඨම දේ දීලා තියෙන්නේ ඒ බුද්ධ දර්ශනය. මේ ලෝකේ තියෙන සත්‍යයක් තියෙනවා නම් ඒ සියලු සත්‍ය තියෙන්නේ ඒ බුද්ධ දර්ශනය. අද ලෝකේ ක්‍රිස් ඩේවිස් මහත්තයාගේ ඩික්ෂනරි එයාගේ අර්ථකථන මුළු ලෝකෙටම ධර්ම ප්‍රචාරයන් හේතුන. අර බලන්න ධර්මයේ තුල එකයි බුදුරණවහන්සේගේ ධර්මයේ ගුණයක් තියෙනවා. ඒව බලව. එහි බස් එක. ඇවිල්ලා බලව. අභියෝග කරන්න පුළුවන් ඕන කෙනෙක්. කිසිම තරකයකින් තොරව අභියෝග කරන්න පුළුවන්. ඇවිල්ලා බලව කියලා. ඇයි මේක දේ තුල තියෙන තමා තුළ සැනසෙන දේ. ඒක නොකර තමයි ඔක්කොමලා කියන්නේ. අපි හිතමු යම් කිසි කෙනෙක් කියනවා නම් ඊවම් මිසුතම වැරදි කියලා තමන් හිතන අදහසක් ඉතින් එයා පසේ බුදු හරි සම්බුද්ධ හරි. නේද? එතකොට එයාට බුදුරන් වහන්සේ ගෞතම බුදුරන් වහන්සේ ගැන කතා කරන්න අයිතියක් නැහැ. එතකොට එයාව නිර්වචනය කරනවා එයා බුද්ධයි කියලා. නැත්නම් එයා පච්චේක බුද්ධයි කියලා. ඇයි බුදුරන් වහන්සේ කියපු දේ නෙමෙයිනේ කියන්නේ? එහෙනම් පින්වතුනි බලන්න මේ ධර්මය අධ්‍යයනය කරන්න ලැබෙන එක කොච්චර ඒ ශ්‍රද්ධාවත් එක්ක අධ්‍යයනය කරන්න ලැබෙන කොච්චර වාසනාවක්ද. ඉතින් ඒ නිසා අපට ඒ වාසනාව ලැබීම මහ පිනක විපාකයක්. ඒක මුල් කරගෙන අපි මේ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. හොඳයි එහෙනම් දැන් ඉවේක කාලයේ තියෙනවා 12 ඉඳලා 1 වෙනකන් ධර්ම ගැටලු වලට උත්තර සපයන්න පුළුවන්. ඒ වගේම ඊළඟ වැඩසටහන තියෙන්නේ ජනවාරි 27 වෙනි ඉරිදා තියෙන්නේ. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. ගතිරුවන් සරණයි. මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා අපි ඒකේ එක වගේ තියෙන ඉවත් බලලා කතා කරමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සසර බන්ධන ඇති කරන දේ ගැන ආස්වාදි දකිමින් සිටින විට සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ යන අවස්ථාවේ අවස්ථා ඇතිවේ රාගදේශ මොහ සමග මෙය සම්බන්ධ වන ආකාරය පහදා දෙන්න ඒක තියෙනවා මම හිතන්නේ සංයුත්ත නිකායේ සල්ල සූත්‍රයේද කොහෙද දේශනා කිහිපයකම තියෙනවා සුඛ කියනකොට සැප රාගානුසයත් දුක්ඛයෙන් පටිඝානුසයත් අදුක්ඛම සුඛයෙන් අවිජ්ජානුසයත්. ඒතර මෝහය කියන්නේ අවිද්‍යාවත් එක්කම යෙදෙන්නේ. එහෙනම් සැප කියන කාරණාවේ රාගානුසය දුක්ඛයෙන් පටිඝානුසය අදුක්ඛම සුඛයෙන් අවිජ්ජානුසය තමයි යෙදෙන්නේ. හැබැයි මේ හැම එකක්ම තියෙන්නේ අවිද්‍යාව කියන පාදකය මුල් කරගෙනයි. එතකොට අවිද්‍යාව තියෙනවා නම් අර සියලු දේවල් වලට ඉඩ කඩ තියෙනවා. කායන පස්සනාව සහ කායතා සතිය යනු එකම දෙයක්ද පිළිකුල් භාවනාව කියන්නේ මේටද උපන් අකුසල් යන්න උපන් අකුසලේ යන්න කායනුපස්සනාව වඩන් වඩන්න රූපයක් හඳුනා ගැනීමට සමාන කළ හැකිද චක්කු විඥානීය රූපයක් දැන ගැනීම සංස්කාරයක්ද කායනුපස්සනාව කියනකොට කායනුපස්සනාව විග්‍රහ කරනවා කායේ කායනුපස්සී විහෙරති කියලා එතකොට කයෙහි කය අනුව දකිමින් වාසය කරනවා කියලා කයන පස්සනාව පැහැදිලි කරනවා. කයට සිහිය පැවැත්වීම තමයි කායගත සතිය කියලා විග්‍රහ කරන්නේ. එතකොට කයන පස්සනාව තියෙන්නේ කයට සිහිය පැවැත්වීමක් මුල් කරගෙනමයි. හැබැයි කයන පස්සනාව තියෙනවා කයෙහි කය අනුව දකිමින් වාසය කිරීම විග්‍රහ කරලා එයත් කයට සිහිය පැවැත්වීමක් මතමයි ඒ නිසා තමයි මේ කායන පස්සනාව, කයට සිහිය පැවැත්වීම මේ විග්‍රහ කරලා පෙන්වන්නේ හැම දෙයක්කටම ඒක හේතු වෙනවා. හැම දෙයක් ලබා ගැනීමට මේ කයට සිහිය පැවැත්වීම හේතු වෙනවා. කයට සිහිය පැවැත්වීම පමණින්ම ඒ කියන්නේ සම්පූර්ණයෙන් කයර සිහිය පැවැත්වීම සමානයි කායන පස්සනාව වෙන්නේ නැහැ. කයර සිහිය පැවැත්වීම එක තමයි කයෙහි කයානුව දැකීම කියන කාරණාවට එළියෙන්නේ. මොකද දැන් මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා කායගත සති සූත්‍රය. එතකොට ඒක කායන පසනාව කියලා නෙමෙයි විග්‍රහ කරන්නේ කායට සිහිය පැවැත්වීමක් හැටියට. ඉතින් ඒක මේ මේ විග්‍රහයේදී තේරුම් ගන්න පුළුවන්. ඒක කායන පසනාව හැබැයි කායගත සතිය කියන කාරණා කායන පසනාවත් එක්ක තියෙනවා. ඒ කියන්නේ කායට සිහිය පවත්වීම යොදාගෙන යන එකත් එක්ක තමයි මේ කයේ කය අනුඩගෙන මේ අසුබ්බය පටික්කුල මේ ඔක්කොම ටික තියෙන්නේ එකත් එක්ක. හැමදේම තියෙන්නේ එකත් එක්ක එකකින් වින්ව නෙමෙයි. ඉතින් අපි ඒක තේරුම් ගන්න වෙනවා මේ කරපු විග්‍රහ ටිකත් එක්ක. අනුව දකින්නවා කියන කාරණාව, කයෙහි කය අනුව දකින්නවා කියන කාරණාව ඒක අපි මූලිකව තේරුම් ගන්නවා ඒක තියෙන සම්පූර්ණයෙන්ම නිවන් මාර්ගයත් එක්කමයි. අනුව බලන ගතිය. පිළිකුල් භාවනාව කියන්නේ මේක. පිළිකුල් භාවනාව කායගත සතියේ කොටසක්, කායන පස්සනාවේ කොටසක් තමයි පිළිකුල් භාවනාව කියන්නේ. උපන් අකුසලයේ යන්න කායානුපස්සනාව වඩන හේතු රූපයක් හඳුනා ගැනීමට සමාන කළ හැකිද? උපන් අකුසලයේ දුරු වීමට කායනුපස්සනාව හේතු වෙනවා කියලානේ කියන්නේ. එතකොට කායනුපස්සනාව වඩනකොට උපන් අකුසලයක් පවතින්නේ නැති වෙලා යනවා. එහෙම නැතුව මේ උපන් අකුසලයක් බව කායන පස්සනාව කියන එක නෙමෙයි. අකුසලයේ දුර වෙනවා කායගත සතිය පුරුදු කරන තැනදී. උපන් දෙයට කායගත සතිය කියනවා. ඒ කියන්නේ අකුසලයට එහෙම විග්‍රහ කරනවා නෙමෙයි. සිහිය පවත්වනවා නම් අකුසලයේ ඉන්න ඉඩ නැහැ. එහෙනම් උපන් අකුසලයේ කියන කාරණාව දුර වීමක් තමයි කියන්නේ. චක්ක විඥාණයෙන් රූපයක් දැන ගැනීම සංස්කාරයක්ද? චක්ක විඥාණයට චක්ක විඥාණය කියලා කියනකොටම රූපයක් දැනීමම තමයි. චක්ක විඥාණය කියනකොට එතකොට ඇත්තනම සකස් වෙච්ච සංස්කාරයක් නැත්නම් මොකක් හරි දැනීමක් ආවනම් ඒක සකස් වෙච්ච දෙයක් නැතිද? ඒක සකස් වෙච්ච දෙයක්මයි. සකස් වීමක්මයි යමක් හම්බුණා කියලා කියන්නේ. සංස්කාරයක්මයි සංකතයක්මයි. සංස්කාර නොවන බව අසංකතය නම් වූ නිවන විතරයි. මම අද මේ පොඩ්ඩක් මේ සරලව උත්තර දෙන්නේ කයර පොඩි අපහසුවක් තියෙන එකට. රූපවල සමුදය බැලීම ප්‍රතිපදාවක් බැලීම ප්‍රතිපදාවක්ද රූපයේ සමුදය කියනකොට දැන් අපිට රූපය කියලා කියනකොට පංචපාස්කන්ධය සහ ඇසට පෙනෙන රූපයේදී නැත්නම් කනට ඇහෙන ශබ්දයත් පංචපාස්කන්ධෙත් එක්ක ගත්තාම සමුදය කියන්නේ හටගත්තේ කොහොමද කියලා බලන එක. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්පූර්ණයෙන් තියෙන්නේ සමුදය වයි සමුදයත්ංගයේ සමුද නිරෝධය කියලා විග්‍රහ කරන තැන මූලාරම්භයේ සමුදයනේ. එහෙනම් අපට හම්බෙන සියලු දේ සමුදය අනුව බැලීම. එකයි කය අනුව බලනවා කියන අනුව යනවා කියන්නේ ඒක. එහෙනම් සමුදය කියන කාරණාව තමයි ප්‍රධානම කාරණාව මේ ධර්මයේ මූලිකම හරය මූලිකම තැන සමුදේ බැලීම වෙන දෙයක් නෙමෙයි. පටිසමුපාදේ කියන්නේ සමුදේ හම්බ වීම. ආධ්‍යාත්මික රූපේ සමුදේ සොයන්නේ කෙසේද? මේ සතිපට්ඨානෙ විග්‍රහ කරන තැන නම් මේ ආධ්‍යාත්මික බාහිර කියන කාරණා එක වෙනසක් තියෙනවා. එතන තේරුම් ගන්න කාරණාවේදී ආධ්‍යාත්මික රූපේ සමුදය කියනකොට අපිට හැම වෙලෙම සමුදය කියන එක මම හිතන්නේ පටිච්චසම්පාද විග්‍රහ කරපු කාරණා ටිකක් ඇහුවනම් මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. සමුදය කියන්නේ කල්පනා කෙරෙල්ලක් නෙමෙයි. දැන් අපිට මගේ මාව හටගත්තේ කොහොමද කියලා අපි හොයාගෙන යනකොට කල්පනා කෙරෙල්ලකින් අම්මාගේ මව කුසින් ආව එකක් නේ. ඒක සමුදේ හම්බවීමක් නෙමෙයි. සමුදය හම්බ වෙනවා නම් ආරණ්‍යයත් එක්ක හම්බෙන්නට ඕනේ. මේ ඇතිකල්ලි මේ ඇත කියන න්‍යායත් එක්ක හම්බෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා පටිච්ච සමුප්පාද ධර්මය හම්බ විය යුතුයි සමුදය හොයන දැනදී. පටිච්ච සමුප්පාදය හම්බෙන්නේ නැත්නම් එතන සමුදයක් හම්බෙලා නැහැ. ඒක හොඳට මතක තියාගන්න. සමුදය හොයන තැනදී හම්බෙන්න ඕනේ පටිච්ච සමුප්පාද ධර්මයයි. ආනාපානසති භාවනා වැඩිම හරහා සමුදය දකින හැටි පෙන්වා දෙන්න. මේක මම ගොඩාක් තැන්වල පැහැදිලි කරලා තියෙනවා. ඉතින් දැන් ඒකට කාලයක් නෑ මේ පැහැදිලි කරලා දෙන්න. ආනාපානසතිය වඩනකොට සමුදය කොහොමද හම්බෙන්නේ කියලා. කයට පහසක් නේක මුලින්ම ඒක තේරුම් අරගෙන පහස කියන්නේ මොකද්ද කියලා පටිසමුපාදයේත් එක හොයාගෙන යෑම තමයි කරන්න තියෙන්නේ. ඒක තව වැඩපිළිවෙල ගැන තේරුම් ගන්න ඕන නම් ඒ සූත්‍ර දේශනාව ටිකක් අහන්න. සමුදය දකිමින් ඉලක්ෂණය තේරුම් ගන්නේ කෙසේද? මෙතන මේ ඔක්කොම මම විග්‍රහ කරලා තියෙනවා. සමුදය දකිනකොට හටගත් දේ දකින්නේ හටගatti කොහොමද කියලා දකින්නේ. හටගatti හේතු නිසා හේතු ඇතිකල්ලි ඵලය ඇති වෙන්නේ. ඒකෝර හේතු ඇතිකල්ලි ඵලය ඇතිනම් ලැබිච්ච ඵලය ස්ථිර නැහැ. හේතු නිසායි තියෙන්නේ. හේතු නිසා ඇති බව හම්බුනහම ලැබිච්ච ඵලය සංස්කාරය කියන දේ අස්තිරයි. ස්ථිර නෑ. ස්ථිර නෑ කියන්නේ විනාශ වෙනවා කියන එක නෙමෙයි. ඒක ස්ථිර නෑ කියලා හැම වෙලේම අපට ලෝකේ විනාශ වෙලා යන එකටනේ. ස්ථිර නැත්තේ ඇයි යම් පදනමකින් තියෙන්නේ. වීණාව දණ්ඩෙන් වාදනය කරද්දී හටගත්ත සද්දේ ස්ථිර නෑ. තියෙන දෙයක් නෙවෙයි. ඇති දෙයක් නෙවෙයි. හැබැයි නැත නැහැ හම්බෙලානේ තියෙන්නේ. හම්බෙලා තියෙන්නේ. හැබැයි ඇති දෙයක් නෙමෙයි හටගත්තු දෙයක්. හේතු නිසා හටගත්තු ඵලයක්. අන්න ඒකටයි අනිත්‍යයි කියලා කියන්නේ. ලැබිච්ච ඵලය ස්ථිර නැහැ. දුක කියලා කියන්නේ උජ්ජල දුකක් නෙවෙයි දැන් අපිට දුක මතක් වෙන්නේම මගේ දුක. බුදුරණවහන්සේ එතන විග්‍රහ කරන්නේ යදනිච්ඡන් තන් දුක්ඛං කියලා සංස්කාර දුක්ඛේ. සංස්කාර දුක් කියන්නේ මට එපා වෙච්ච එක නෙමෙයි. මට එපා වෙච්ච තැනදී මම ඉන්නවා. අනිත්‍ය දුක් අනාත්ම නිදර්ශනය හම්බෙද්දි මම බොරුව හම්බෙන්නේ. මම බොරුවට මට එපා වෙච්ච ගතියක් හම්බෙන්නේ නැහැ. මට එපා වෙච්ච ගතියක් හම්බෙන්නේ මම ඉන්න තැන. එහෙනම් මේ දුක්ඛ රාක්ෂණය විග්‍රහ කරන්නේ අපට මේ තියෙන මටේ පාවිච්චි කරලා තියෙන මේ සකස් වීම නම් වූ දේට විග්‍රහය අනිත්‍ය නිසා දුකයි. මෙතන මේ අයිතිකාරයේ පැනවීමන්නේ වීණාව දන්නේ වාදනය කරන තැනදී ශබ්දය හට ගන්නවා. ශබ්දේ වීණාවේ තියෙන එකක් නෙමෙයි. ශබ්දේ දන්නේ තිබ්බහිකුත් නෙමෙයි. ශබ්දයට පුජ්‍යලයාගේ හැකියාවටත් නෙමෙයි තියෙන්නේ. ශබ්දය කියලා කියන්නේ අයිතිකාරය නැති එක. හේතු නිසා හටගත්ත ඵලයක්. හේතුව නිසා හටගත්ත ඵලයක්. අයිතිත්වයක් නැහැ කාටවත්. කොහෙවත් තිබ්බ එකක් නෙමෙයි. දන්න තිබ්බෙත් නෑ, ඊනාව තිබ්බෙත් නෑ, මුජ්ජලඟ තිබ්බෙත් නෑ. හේතුයෙන් හටගත්ත දෙයක්. මෙන්න මේ විදිහට දකින අහන ආග්‍රහණය කරන රස විඳින පහස ලැබෙන දේවල් කෙරෙහි හේතුඵල ධම දකිනකොට අයිතිත්වයක් නෑ. උජ්ජලත්වයක් ආත්මයෙන් ශුන්‍යයි. අයිතිත්වයක් එක නෙමෙයි. අවිද්‍යාව පදනමත් එක සකස් සිට හේතුඵල ධම. අන්න අයිති බව දුරු වෙනවා. උජ්ජලත්වයට අයිති බව දුරු වෙනවා අනාත්මයෙන්. රූප ධම්ම වල සමුදය දකින විට නාම ධර්ම වල යාම යාම සිදු වේ. මේ රූපය කියන එක නාමයෙන් ඉංග පවතින දෙයක් නොවන බව බුදු දේශනා තුල ගොඩාක් කාරණා එක මම පැහැදිලි කරලා තියෙනවා මදු මහා නිදාන සූත්‍රය අතුරු කරගෙන රූපයක් කියලා විග්‍රහ වෙන්නේ නාමයක්මයි. නාමයෙන්තරෝ රූපයක්වත් රූපයෙන්තරෝ නාමයක්වත් දෙන්නේ නැහැ. ඒ නිසා කවදාවත් රූපේ වාගෙන ගියාම නාමය හම්බුනේ නැත්නම් එයා නාම රූපේ හම්බෙලා නැහැ. ඉතින් ලෝක පරියායෙන් අපට විවිධ දේවල් කතා කරන්න පුළුවන්. නමුත් මේ අහ ප්‍රශ්න ගොඩක් විස්තර කරන්න පුළුවන් දේවල්. ඒක ඇත්තටම මම කරපු දේශනා ගොඩක විග්‍රහ කරලා පෙන්වලා දෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ කායගත සතිය වැඩිීමේදී සියලු කුසල ධර්මයන් වැඩෙන බව හඳුන් කළා. මේ මහා ප්‍රථම සූත්‍රය ගලපා බලද්දී කායගත සතිය වඩන විට ආර්ය සත්‍ය ධර්මයේ වැඩි යුතුය. නමුත් වර්තමානයේ බොහෝ විට කය සතිය යනුවෙන් කරන්නේ කයර සිහිය පිහිටීම. නමුත් මේන් අසවල් සත්‍ය ධර්මයේ වැටහීම නොහැකි නේද? කායත හති සඳහා හේතු ප්‍රතිමනෝවද පැහැදිලි කරන්න. කයට සිහිය පැවැත්වීමෙන් ඔය ඔක්කොම හම්බෙනවා. නමුත් හතිපට්ඨානෙ විග්‍රහ කරපු විදියට ආර්ය සත්‍ය හම්බෙන විදියට වඩනකොට ඒ කායගත සතියෙන් ඊ අදාළ ප්‍රතිඵලය ලැබෙනවා. දැන් කායගත සතියෙන් විග්‍රහ කරන්නේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. ඊළඟට සමාධි වැඩෙන ඒවා ගොඩාක් විග්‍රහ කරානේ. කසින වැඩෙන හැම එකක්ම විග්‍රහ කරානේ. ගොඩක් જાති විග්‍රහ කරා. එතකොට ඒ අදාළ දේ ලැබෙනවා. අදාළ ප්‍රතිපදාව කායද සිහිය පැවැත්වීමෙන් කරන්න ඕනේ. ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට අවශ්‍ය දේ කායද සිහිය පැවැත්වීමෙන් අදාළ ප්‍රතිපදාව කරන්න ඕනේ. ඒ ප්‍රතිපදාව නොකර වෙන්නේ නැහැ. එහෙනම් කායද සිහිය පැවැත්වීම නිවන් මාර්ගට යොමු වෙන විදිහට කරන්නට ඕනේ. ඒක අනිත් දේශනාවලින් අර්ථකථනය ගන්නට වෙනවා. එහෙම නැතුව බෑ කරන්න. ඒක අනිදේශනා පාදක කරගෙන තමයි විග්‍රහ කරගන්න පුළුවන්. එකක් ඇහුව පමණින් අපට ඒ ඔක්කොම තේරෙන්නේ නැහැ. ඉතින් කායගත හැකිය සඳහා හේතුප්‍රත්‍ය කායයට සිහිය පැවැත්වීම ඊළඟට අපිට ඒක හේතුඵල ධහම වශයෙන් තේරුම් ගන්න විමසන්න යොමු වෙන්න ඕනේ. ඒක ආයනපසනාව විග්‍රහ කරන තැන පැහැදිලි කරා හොඳටම. පස්සේ ආයෙක අහන්න අහුවොත් තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙයි. නිකන් සිහිය පැවැත්ත ප්‍රමණින් මුක්ති මාර්ගයෙන් නෑ. හැබැයි සිහිය පැවැත්වීමයි ආරම්භය. ඒකයි පටන් ගන්න. ඒකෙන් තමයි යන්න තියෙන්නේ. ඒකයි විග්‍රහ කරලා පෙන්නන්නේ. ජාතිය යනු ජාති සංජාති ඔක්කත් නිබ්බති අබිනිබ්බති කන්දානම් පාත බව ආයතනනම් පටල වයන් යනුවෙන් අසහායත මේ වචනවල අර්ථය පැහැදිලි කර දෙන්න. පරිසම්පාද තුනට කඩා ඉගෙන වැරදි බව තේරුම් ගතිමි. එසේම ඔබ වහන්සේ විසින් දේශිත මහා දාන සූත්‍රයට සවන් දීමෙන් මා තේරුම් ගත්තේ එය එක්ෂණයක් ලෙස ගැනීමද වැරදි බවයි. ජාතිය ඇති කල්ලි ජරා මරණ යනුවෙන් වහන්සේ වදාරාට මේ පරිසම්පාදය එක්ෂණයක් වශයෙන් ගැනීම වැරදි බව කෙටියෙන් පහදා දෙන්න. දැන් දන් දීමේදී අතහැරීම අදහසින් දෙන ලෙස දේශනාවේ හදාන්නේ. දන් දීමේදී ත්‍යාගානුසතිය වඩන වඩමින් දන් දෙන ලෙස එක්තරා ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරන ලදී. එසේනම් සාගානුසුති භාවනාව පැහැදිලි කිරීමක් කරන්න. සාගානුසුතිය කියලා කියන්නේ අතහැරීම දානයක් දෙනකොට තමන් සංසකේ තියෙන දේක් අතහැරියා. අතහැරී තමන් ඒකට රාගය දුරු කරලා ආසාව දුරු කරලා. එතකොට එහෙනම් දුරු වුණ ආසාව. ඒ ආසාව දුරු වීම ගැන හිතන්නට ඕනේ. තමන් තුළ ඇතිවෙච්ච හැකියාවක් ඒ ආසාව දුරු වීම. අල්ලගෙන දුන්නා නම් එතන ඒ දීම දීලා නෙමෙයි. එහෙනම් ආසාවත් දුරු වීමෙන් දෙනවනම් අන්න එතන තමයි චාගානුස්සතියක් අතහැරීම නිසා සතුටු වෙනවා. ඒ ගැන සිහි කිරීමෙන් ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. ಜಾති සංජාති ආදී වශයෙන් ಜಾති කියන්නේ ඉපදීම සංජාති විශේෂින් කුදී ඔක්කාන්ති වැස ගැනීම නිබ්බති පහළ වීම අබිනිබ්බති විශේෂ පහළ වීම කන්දානම් පහද භාව කියන ආයතන ස්කන්ධයන්ගේ පහළ වීම ආයතනනම් පටලාභ කියන්නේ ආයතන ලැබීම. ඒක තමයි ඒ වගේ තේරුම. ඊට පස්සේ දැන් හැබැයි ජාතිය කියන්නේ පටිසමුපාදය නම් නෙමෙයි. අපි ඕන ඕක තමයි පටලවාගෙන ඉන්නේ. අවිද්‍යාව කියන්නේ පටිසමුපාදය නෙමෙයි. සංඛාර කියන්නේ පටිසමුපාදය නෙමෙයි. විඥාණය පටිසමුපාදය නෙමෙයි. අපි හිතනවා අවිද්‍යාව පටිසමුපාදේ, විඥාණය පටිසමුපාදේ, නාම රූප සලආයතන පටිසමුපාදේ කියලා. ඒවා පටිසමුපාදේ නෙමෙයි. ඒවා පටිසමුපාද නිසා සකස් වෙච්ච දේවල්. පටිසමුපාදේ කියන්නේ මොකද්ද? ජාතිපත්‍යයෙන් ජරා මරණ කියන්නේ පටිසමුපාදේ. ජරා මරණ කියන්නේ පටිසමුප්පාදේ නෙමෙයි. ජාති කියන්නේ පටිසමුප්පාදේ නෙමෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ කියන එකයි පටිසමුප්පාදේ කියන්නේ. යම් කිසි කෙනෙකුට ජාතිය තේරෙනවා නම් එයා පටිසම්පදල්ලලා නැහැ. ජාතිය විතරක් හමු වුණා නම් එයා පටිසමුප්පාදය අවබෝධ කරලා නැහැ. එයාට සමන්ද තේරිච්ච දයන්නේ හම්බුනේ. භවපත්‍යෙන් ජාතිය හම්බුණා නම් අන්න පටිසමුප්පාදය අවබෝධ වෙනවා. එහෙනම් අපි ජාතිය විතරක් තේරුම් ගන්න යන තැනදී අපේ ಜಾති විතරක් භවයෙන් තොරව තේරෙනවා නම් ආර්ය න්‍යායෙන් තොරව තේරෙනවා නම් යා පරිසම්පාදේ හම්බෙලා නැහැ. අපට තේරිච්ච කෝණකින් ಜಾතිය මොකද්ද හම්බෙලා ඉච්චරයි. ජරා මරණ හොයාගෙන යනකොට යාට පටිච්චසමුප්පාදකින් තොරව ජරා මරණයක් හම්බුණා නම් ජරා මරණ තේරෙනවා නම් මට තේරෙච්ච ජරා මරණය. ජාතිපත්යෙන් ජරා මරණ හම්බෙලා නැහැ. ජාතිපත්යෙන් ජරා මරණ හම්බෙනකොට පටිච්චසමුප්පාදේ හම්බෙලා මමත්වයේ තියෙන බොරුවක් හම්බෙන්නේ මගේ මරණය නෙමෙයි හම්බෙන්නේ. දැන් අපිට ජරා මරණ මගේ මරණය නෙමෙයිද හම්බෙන්නේ. අපිට ජාතිය මගේ ජාතිය නෙමෙයිද හම්බෙන්නේ. ඉතින් ජාතිය හම්බෙන්නේ මගේ ජාතිය තමයි. ජරා මරණ හම්බෙන්නේ මගේ ජරා මරණ තමයි. ඒතර හම්බුනේ නිත්‍ය සැප ආත්ම පදනමේ මට හම්බෙච්ච ජරා මරණය. පටිසමුපාදේ නෙමෙයි. පටිසමුපාදේ හම්බෙනවනේ. මගේ ජරා මරණය මගේ ජාතියක් නෙමෙයි භවපත්‍යයෙන් ජාති. ජාතිපත්‍යයෙන් ජරා මරණ. එතකොට මම යෙදීම වැරදි හම්බෙන්නේ. අන්න ඒක තමයි පටිච්චසමුප්පාදය කියන්නේ. එතකොටනේ පටිච්චසමුපාදය කියන්නේ අද ගොඩක් පටලවාගෙන අපි හිතන්නේ අංග 12ටයි පටිච්චසමුපාදය කියලා කියන්නේ කියලා. අංග 12 පටිච්චසමුපාද නිසා හටගත්ත දේවල්. පටිච්චසමුපාදය කියලා හම් වෙනකොට හේතුවෙන් ඵලය හම් වෙන්නට ඕනේ. හේතුවෙන් ඵලය හම් වෙනකොට හේතුව ශරණයකට කලින් ඊළඟ ශරණේ ඵලය නෙමෙයි. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා නිරුත්තිපටි සූත්‍රයේ අහෝසීන් කියලා කියන්නේ අතීතයකට. අපාත භූතං කියන්නේ අනාගතයකට. කලින් ශනේ හටගත්ත දේ මේ ශනේ නැති වෙනවා. කලින් ශනේ හටගත්ත දේ මේ ශනේ නැති වෙනකොට කලින් ශනේ අතීතේ. අහෝසින්නේ අතීතේ. බුදුරණවහන්සේගේ ධර්මයේ අතීතයේ ණය පැමිණීම බැලීමක් තියෙනවා. අතීතය කියන්නේ සත්‍ය දර්ශනයක් නෙවෙයි ණය පැමිණීම, ගැළපීම, කල්පනා කිරීම. ප්‍රතිඋපන්න බව තමයි දර්ශනය. ධම්මේ ඥානං කියන්නේ ප්‍රතිඋපන්න. අතීතය අන්වේ ඥානයක්, අනුව ගිනුවනේ. ශනේයකින් හටගත්ත දේ ශනේයකින් නැති වෙනවා නැති වෙන ශනේයේදී හටගත් ශනේ අතීතෙට ගිහිල්ලා. එතකොට හේතු හම්බෙලත් නැහැ ඵලය හේතු ඵලය කියන කාරණාවේදී පටිච්චසමුප්පාදය හම්බුනේ අතීතයක් ඒක. අනෙතන යෙදෙන්නේ නැහැ. එතකොට එහෙනම් බුදුරණවහන්සේ පෙන්නපු පටිච්චසමුප්පාද දර්ශනයේ ඥානවත් සූත්‍රය පැහැදිලි කරනවා. ප්‍රතිඋපන්න වශයෙන් දැකීම තමයි පටිච්චසමුප්පාදය දැකීම. අතීතය කියලා කියන්නේ ණය පැමිණීම, කල්පනා කිරීම, ගලපා බැලීමක්, අනාගතයත් ගලපා බැලීමක්. අතීතය කියලා යොදන විවහාරය අතීතය කියලා පනවන්නේ නිරුද්ධ වෙච්ච දෙයකට. අපට කියන්න අවශ්‍ය නැහැ අතීතය දැන් නැහැ කියලා. අතීතය කියලා පනවන්නේ නිරුද්ධ වෙච්ච දෙයකට. අනාගතය කියලා පනවන්නේම හට නොගත දෙයකට අනාගතේ නැහැ කියන දෙයක් නේ. අනාගතේ තියෙනවා. අනාගතය කියලා පනවන්නේ නොපැමිණිච්ච දෙයකට. අතීතයක් තියෙනවා. අතීතය කියලා පනවන්නේ නිරුද්ධ වෙච්ච දෙයකට. ඒ පැනවිල්ල තේරුම් ගන්න වෙනවා. එහෙනම් අතීතය කියලා කියන්නේ නිරුද්ධ වෙච්ච දෙයකට. ඔන්න නිරුද්ධ වෙච්ච නිරුද්ධ වුණා කියන කාරණාවට පනවනවා අතීතයයි කියලා. එවනම් මේ පටිච්චසමුප්පාදයේ අතීතයේ වෙනම විග්‍රහයක් තියෙන ණය පැමිණවිල්ල. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර සංකාර ප්‍රත්‍යයෙන් විඥාන කියන පටිච්චසමුපාද න්‍යායෙම ගලපා බැලිල්ලකුයි අතීතේ. ක්ෂණයකට පස්සේ අනික්ෂණය හටගනිද්දී කලින් ක්ෂණය අතීතයට ගිහිල්ලා නිරුද්ධ වෙලා නේක අතීතය. ඒක ණය පැමිණවිල්ල. ධම්මේ ඥානයක් නෙමෙයි. මේ ශනේ හටගද්දි හදකට පස්සේ නැති වෙන්නේ ඊළඟ ශනේ. එතකොට ඒක අනාගතේ අපාත භූතයක්. ඒකට ණය පැමිණෙවිල්ල. පටිච්චසමුප්පාදේ කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් උපන් බව දැකීම. එතන ප්‍රත්‍යයෙන් උපන් බව දැකීමේදී ශනේ කතාව ශනේයක් කියලා කියන්නේ මොහොතක් නේ. දැන් අපි කතා කරන්නේ මේ ශනේ. ශනේ කියන්නේ මොකක් හරි පැනවිල්ලක් නේ. ශනේ පැන වුණා නම් ශනේකට කලින් සහ ශනේන් පස්සේ තියෙනවා. පටිච්චසමුප්පාද බව දකිනකොට ශනේන් කලින් සහ ශනේන් පස්සේ කියන හැම දෙයක්ම අතීතයේ ශනේට කලින් ඒ ශනේට පස්සේ ටික අනාගතේ. ප්‍රතිපන්න වශයෙන් දකිනකොට ඔය ශනවාදය නැත්නම් ඔය සියලු දේවල් වල තියෙන වැරද්ද හම්බෙන්නේ. ශනයක් හරි පැනවෙන්නේ මේ පැත්තේ කෙනෙක් ඉන්නකොට. කවුද පනවන්නේ? ප්‍රඥාප්තියක් දෙන්නේ. ගහක් පනවනවද මේ ශනේ කියලා? මේ ගොඩනැගිල්ල පනවනවද දැන් ශනයක් කියලා? නැත්තම් වාහනයක් වුණොත් දැන් මේ ශනියක් කියලා. නෑ ශනිය හම්බුනේ මට. එහෙනම් කාලාත්‍රයේ යෙදලා තියෙන්නේ පුජ්‍යලත්වයක් එක්ක. පුජ්‍යලත්වයෙන් තොරව කාලාත්‍රය කතා කරන්න බෑ. එහෙනම් ශනියකට පටිච්චසමුපාදය හම්බුනවා නම් ඒ ශනිය හම්බලා තියෙන්නේ පුජ්‍යලයකට එහෙනම් ඒකට පටිච්චසමුපාද කියලා කියන්න බෑ. ඒක මොකද්ද? තියෙන දෙයක්. පටිච්චසමුප්පන්න බව හම්බුනා නම් පත්‍යෙන් උපන් බව හම්බෙන්න ඕනේ. බුදුරණවහන්සේ කොතනකවත් ශනේ පටිච්චසමුප්පාදේ කියන්නේ ශනේ පටිච්චසමුප්පාදේ නම් එතන පටිච්චසමුප්පාදේ කියලා එදීම වැරදි. ක්ෂණය කියලා කියන්නේ දැන් තියෙන දෙයක් දැන් මොහොතක්. ඉතින් ඒ නිසා පටිසම්පාදය දකිනකොට ඔක්කොම දුර වෙනවා. අපි අංග 12 කතා කරනකොට අංග 12 කියලා කියන්නේ 12 ආකාරයක් නේ. අර්ථ 12ක් නම් තියෙන්නේ අංග 12ට. ඒක අනිවාර්යෙන් ආකාර 12ක් නේ අපට හම්බෙන්නේ. අවිද්‍යාව ඇතිකාලි සංස්කාර කියවට අපට හම්බෙන්නෙම මේ අවිද්‍යාව ඇතිකාලි සංස්කාර කියනද අවිද්‍යාව ඊට පස්සේ සංස්කාර ඊළඟට විඥාන නාම රූප කොහොම හම්බෙන්නේ? ඇයි අර්ථ 12ක් තියෙන 12ක් අර්ථ 12ක් ඇති කරුණු 12ක්. එහෙනම් අවස්ථා 12කදී නෝක හම්බෙන්නේ. බුදුරණවහන්සේ වෙන්නන්නේ අවස්ථා 12කදී හම්බෙන දෙයක් නෙවෙයි. පත්‍යෙන් උපම්බ විග්‍රහ කරන පටිච්චසමුපාදේ විග්‍රහ කරන්නේ මේ ඇතිකල්ලි මේ වේ කියන න්‍යායෙදී මොහතක හෝ කාලයක අදාළත්වයේ ඉක්ම වෙන අවිද්‍යාව ඇතිකල්ලි සංකාර විඥාන නාම රූප සලආයතන පස් වේදනා තණ්හා උපාදාන බොහෝජා ජරා මරණ මෙන්න මේ සියල්ලක්ම පැනවෙන්නේ ඇතිකල්ලි ඇතිකල්ලි කියලා කියන එකට කල්පනා කිරලක් නෙමෙයි හේතුවත් විද්‍යාමානයි ඵලයක් විද්‍යාමානයි හේතු ඇති කල්ලි ඵලය හම්බ වෙනවා. එහෙනම් මේ සති ප්‍රතිපත් මේ පටිච්චසමුප්පාදයේ 12 කිසිම වෙලාවක කාලාත්‍රයක් ගන්න බෑ. ඒක මේක නුවණට හම්බ වෙන දෙයක්. ඉතින් මේ කාරණා තේරුම් ගන්න අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් මේ විදිහට කල්පනා කිරීම තමයි වැදගත්ම කාරණාව. මේ කල්පනා කරනකොට අපේ නුවණ වැඩිලා මාර්ගයට අවශ්‍ය කාරණා ඇති වෙලා ප්‍රඥාව ඇති වෙලා සත්‍ය දකින්න පුළුවන්. මෙහෙම කල්පනාවක් නොලැබෙන කෙනාට තමයි මාර්ගය හම්බෙන්නේ නැත්තේ. යෝනිසෝ මනසිකාරයත් එක්ක මාර්ගය හම්බෙන්නේ. මේක සත්‍ය අවබෝධ වුණා නම් එයාට කියනවා මග හම්බෙච්ච කෙනා සත්‍ය දැකපු කෙනා කියලා. ස්වාමීන් වහන්සේ පළවෙනි ධ්‍යානයේ සහිත සද්දා ඉන්ද්‍රිය භාවිතා කරනවා කියන තැන සිලිබඳ තවදුරටත් මහදා දෙන්න කරුණාවෙන් ඉල්ලා සිටිමි. කායගත හතියේ වරද්දවා ගන්නවා යනු කුමද්දේ කරුණාවෙන් පහදවා දෙන්න. කායගත සතිය පටන් ගන්න කියන්නේ වරද්දවා ගත්තා කියන්නේ කායගත සතියට නොපැමිණියා කියන එක එතන විග්‍රහ කරන්නේ. කායගත සතියට නොපැමිණියා නම් කියන්නේ වැරදි විදියට ගත්තා කියන්නේ ප්‍රතිපදාවක් හැටියට කායන පස්සනාව නම් නොමග යනවා කියනවා නිවන් මාර්ගයට අදාළ දෙයක් ගත්තේ නැති වුණාම. එහෙනම් නිවන් මාර්ගයට අදාළ නැති පැත්තක් කතා කරනකොට අපට ඒක කතා කරන්න පුළුවන්. නමුත් කායගත සතියේ පිළිබඳව අපි අපි හිතමු යම් කිසි විදියකට අපට සමාධියක් වැඩෙන විදිහට නම් අපි ඒක කරන්නේ කායර සිහිය පැවැත්වුවාම සමාධියක් වැඩෙනවා. එහෙනම් ඔය කායගත හතිය මුල් කරගෙන යම් දේවල් ප්‍රතිඵල හැටියට ලැබෙනවා කියවල ඒ ලැබෙන දෙයට ඒ ඒ ආකාරයට යොමු කිරිල්ලක් තියෙනවා. ඒ ඒ ආකාරය යොමු කිරිල්ලක් නැතිනම් ඒ දේ ලැබෙන්නේ නැහැ. මටයි තාත්තටයි දෙන්නටම අම්මා දකින්නවා. හැබැයි එකම කාන්තාවක් හැටියට ලෝකෙ පේන නමුත් මට අම්මා තාත්තට බහරියාවක් දරා තියෙනවා. එහෙමනම් මේ ප්‍රතිපදාවත් අන්නේ වගේ දෙයක් කායගත හතියක් සිහිය පිහිට වෙලා ඊට අදාළ දෙයක් කරන්නට ඕනේ ඊට අදාළ ප්‍රතිඵල ලැබෙන්න. එකම දෙයකින් එකම විදියක් එක දිගටම කරනවා නම් ඒක හේතුඵල ධමයක් වෙන්නේ නැහැ අදාළ ප්‍රතිඵලය ලැබෙන්නේ. එක හේතුවකින් ඵල ගොඩාක් ලැබෙනවා නම් එතකොට නම් හැම ඵලයකටම හේතු එකයි. හැබැයි එක හේතුවකින් හැදෙනවා ඊට අදාළ විදියට හේතුව ඵලයට ක්‍රියාත්මක වෙනකොට. එහෙනම් ඒ විදිහට කායගත හතිය කරන්නට ඕනේ. පළවෙනි ධ්‍යාන සහගත ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියනකොට දැන් මම එකයි කිව්වේ දැන් ඒ කරපු විග්‍රහයට එහා මේ මම අර බුදු දේශනාවේ තියෙන යම් විග්‍රහයක් එක කරේ එහා පැහැදිලි කිරීමක් කරන්න අමාරුයි. පළවෙනි ධ්‍යානයේ පාදක කරගෙන මාර්ගයට යොමු වෙච්ච තැනදී ශ්‍රද්ධා, විරිය, සති සමාධි ප්‍රඥා වැඩෙනවා නම් අන්න ඒක අපිට එක පැත්තකින් විග්‍රහ කරන්න පුළුවන් පළවෙනි ධ්‍යානයේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා. හැබැයි එතන පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ඒ අපි කරන විග්‍රහයක් එතන පළවෙනි ධ්‍යානෙ යන තැනදී සද්ධා ඉන්ද්‍රිය සද්ධා ඉන්ද්‍රියට යොමු වෙන තැනදී පළවෙනි ධ්‍යානෙ කියන එකක් එතන අතහැරෙනවා. ඒ කියන්නේ චිත්තං පටිවාපේති කියනෝනේ. අනිත් පැත්ත මම කතා කරා තව කාරණාවක් ඒ තමයි දැන් උදාහරණ ගත්තේ ආනන්ද සප්පාය සූත්‍රය විදර්ශනා උපේක්ෂාව කරන තැනදී එතන නියෝසඤ්ඤා නාසඤ්ඤා යන ලෝකේ උපදින බව උපාදානයි. අදාළ ලෝකේ උපාදාන කරගත්තේ නැත්නම් උපදින්නේ යම් ලෝකයක් උපාදාන කරගන්න ඕනේ යම් තැන. ඊට අදුව උපදීමට යොමු වෙන්නේ. ඒකට අනුව තමයි ආශ්‍රව ක්‍රියාකාරීත්වය තියෙන්නේ. එහෙනම් නේව සංඥා නාසඤ්ඤායතන යන්නේ සත්‍ය දකින්න තැනදී ලෝකයේ පැත්තෙන් බලනකොට එතන තියෙන්නේ ලෝකයේ පැත්තෙන් බලනකොට ලෝකයෙන් තියෙනවා කතා කරන්න කාම රූප අරූප කියලා. මාර්ගයේ පැත්තෙන් කතා කරන්න තියෙන කාම රූප අරූප නෙමෙයි. බොජ්ජංග බෝධිපාක්ෂික ධර්ම. මාර්ගයේ පැත්තෙන් බෝධිපාක්ෂික ධර්ම හම්බෙනවා. හැබැයි ඒක උපාදානයක් එක්ක ලෝකේ තියෙන නැත්නම් නිවිලා නැහැ. ලෝකේ පැත්තට ඒක යොමු කරලා බලනකොට ලෝකේ පැත්තෙන් තිබිය යුතුයි ලෝකේ පැවැත්මක්. කාමවත් නැත්නම් රූප අරූප එක්ක තියෙන්නේ නම් අනිවාර්යෙන් ලෝකයේ මොනවා හෝ පැත්තකින් එක උපාදානයක් තියෙනවා. හැබැයි ඒක ඒ సంతානයේදී ප්‍රකට වෙන්නේ නැහැ. ලෝකෙ පැත්තෙන් බලද්දී ඒක හම්බෙන්නේ. අන්න ඒ නිසා එතන පළවෙනි ධානය නම් සත්‍ය දකින්න තැනදී ලෝකයේ පැත්තෙන් විවහාරය එතන ඉන්ද්‍රිය ධර්ම භාවිතා වෙනවා නම් පළවෙනි ධානය තමයි ලෝකයේ පැත්තෙන් ඉන්ද්‍රිය ධර්මයක් හැබැයි වඩන්නේ පළවෙනි ධානය නෙමෙයි වඩන්නේ ඉන්ද්‍රිය ධර්මයක් ලෝකයේ පැත්තෙන් බලද්දී පළවෙනි ධානය මේකට තව කාරණාවක් තේරුම් ගන්න පුළුවන් ආනාපාන සති සූත්‍රයේදී පස්සම්බයං කාය සංකාරං අසුසිස්සාමිත සික්කති. අපි එකක් ගමු. පස්සම්බයං කාය සංකාරා. නැත්නම් චිත්ත පරිසංවේදී. දැන් වෙන්නේ මොකද්ද? කාය සංස්කාර සංසිඳවනවා. පස්සම්බයං කාය සංකාරං අසුසිස්සාමිත සික්කති. හික්මෙන්නේ මොකද්ද? කාය සංස්කාර සංසිඳීමේ හික්මීම තියෙන්නේ. හැබැයි කුමක් එකද මේ? කුමකද මේ? ආනාපාන සතිය ආසතිස්සා මේටි කියන අනාගත ක්‍රියාවක් තියෙනවා. එහෙනම් ලෝකයට ඇවිල්ලා තේරුම් ගන්න තැනදී යාට හම් වෙනවා ආස්වාස් ප්‍රස්වාස් තමකයි මේ හම් වුනේ. වර්තමානයේ යාට හික්මීම තියෙන්නේ හැබැයි එක්ක කාය සංස්කාර සංසිද්ධෙම් නැත්නම් චිත්ත සංස්කාර සංසිද්ධෙම් මෙන්න මේ විදිහට තමයි තමන්ගේ වර්තමාන හික්මීම. අන්න ඒ වගේ ඉන්ද්‍රිය ධර්මයන් භාවිතා වෙනවා පඤ්ඤා ආදී මේ සියලු දේවල් ලෝකයේ පැත්තට ඇවිල්ලා බලනකොට එතන තියෙනවා ලෝකීය විවහාරයක්. හැබැයි ඒක කාමයේ නෙමෙයි. ඒක කාමයේ යෙදෙන්නේ නැහැ. කාමයේ ඉක්මෝල්. නිරෝධය anu නැතිකමයි. මේ තේරුම අභ්‍යන්තර ආයතන, බාහිර ආයතන මනසින් හඳුනා හදා මනසින්ම දැනගත් මායාවක් ලෙස පෙන්වා දිය හැකියි. භවය ඇති තැන ජාතිය ඇති යන කාරණේ පහදා දෙන්නේ. මනසින් නෙමෙයි මේ කිසි දෙයක් හැදී. අභ්‍යන්තරායත් තැනක් හැදී මනසින් නෙමෙයි. බාහිරායතන හැදී මනසින් නෙමෙයි අවිද්‍යාව. මොකෙන් හැදුනේ? අවිද්‍යාව. අවිද්‍යාව නිසා තමයි ආධ්‍යාත්මික ආයතනය හැදුනේ. බාහිර ආයතනය හැදුනේ අවිද්‍යාවේ. මූලිකම ළඟම ප්‍රත්‍ය මොකද්ද? නාම රූපේ. ආයතන ප්‍රත්‍ය මොකද්ද? නාම රූපේ. මේ සියල්ලටම ප්‍රත්‍ය මොකද්ද? අවිද්‍යාව. එහෙනම් මේ සියල්ලක්ම ඇදුනේ අවිද්‍යාව. අවිද්‍යාවෙන් හැදුන හැදුන ඇහැට රූපයට කනට ශබ්දයට මොකද්ද කියන කාරණාව තේරුම් ගත්තේ මගේ රාමේ. ඒක වෙන පැත්තක්. ඇහැට තිබිච්ච පේන්න ඇහැට පෙනිච්ච රූපේ මොකද්ද කියලා ඉතින් මම කනට හැදි ශබ්දේ මොකද්ද කියලා ඉතින් මම මගේ මානසත් එක තමයි ඒක තේරුම් ගත්තේ. හැබැයි ඇහැ රූප ඇති බව හම්බුනේ මට නෙමෙයි මොකේද හම්බුනේ? අවිද්‍යාවට. වෙනිච්ච රූපේ මොකද්ද කියන එක කල්පනා කරේ මම. එතකොට එනම් ඒක තමයි ඒකින් ඇහුවේ භවයේ අචිතන જાතිය ඇත යන කාරණා පහදා දෙන්න. අපට ඉස්ලාම් භවයේ අචිතන જાතිය හම්බෙන්නේ අපට හම්බෙන්නේ මොකද්ද? භවය වෙනමයි, જાතිය වෙනමයි. අපි හොයාගෙන යනකොට තමයි නුවරට හම්බ වෙනවා මොකද්ද? භාවප්‍රත්‍යයෙන් જાතිය කියලා. ඒක හමුණා නම් එයා කවුද? සෝතාපන්න. ඒක හමුණා නම් එතන තියෙන සත්‍ය දර්ශනයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම. අන්න එයාට සෝතාපන්න කියලා කියනවා. නමුත් අපට හම්බෙන්න හැම වෙලෙම භවය නැත්නම් જાතිය වෙන වෙනම හම්බෙනවා. හම්බෙන දේ කල්පනා කිරීලක් විතරයි අපට තියෙන්නේ. જાතිය හම්බුනම ආර භවය නිසා. මේ භවෙ නිසා ඒ જાතිය අපේ කල්පනා කිරීලක් විතර නුවණ වැඩිච්ච තැන විතරයි බවපත්තින් ಜಾති මේ සම්බන්ධයෙන් විග්‍රහයක් ගොඩක් විග්‍රහ කරා මේ ත්‍රිලක්ෂණය ගැන දේශනා ටිකක් තියෙන පස්සේ මේ තුනත් ඒකත් හම්බෙයි ඒකෙදි ගොඩක් ඒ සම්බන්ධයෙන් විග්‍රහ කරලා පෙන්නනවා ස්වාමීන් වහන්සේ අවිද්‍යාවට ප්‍රත්‍ය වන්නේ ආශ්‍රව බව දහමේ එක තැනක සඳහන් වන අතර අවිද්‍යාවට පංච නීවරණ හේතු වන බව තවත් තැනක සඳහන් මේ පහදා දෙයි ආශ්‍රව කියලා කියන්නේ සත්‍ය නොදකින නැත්නම් ආශ්‍රව විග්‍රහ කරන අවිද්‍යාව, කාම භව සත්‍ය නොදකින ස්වභාවයකට යොමු වෙන එකට කියන ආශ්‍රව. එතකොට අවිද්‍යාව තියෙන්නේ සත්‍ය නොදකින ස්වභාවයකට අවශ්‍ය පසවීමක් තියෙන නිසා සත්‍ය දකින්න නැත්තේ. පංච නීවරණ කියලා කියන්නේ සත්‍ය දකින පසවීමක්ද සත්‍ය නොදකින පසවීමක්ද? සත්‍ය නොදකින පසවීමක්නේ. එහෙනම් මේ පසුබිමම තියෙනවනේ. එහෙනම් මේ ආශ්‍රව නීවරණ කියලා මේ ඕනම ක්‍රියාකාරීත්වයක් කතා කරනකොට සත්‍ය නොදකීමට අවශ්‍ය පසුබිමමයි තියෙන්නේ. එහෙනම් සත්‍ය දකින්නවද නැද්ද? සත්‍ය දකින්නේ හැබැයි නිකන් නීවරණ දරුණාට සත්‍ය දකින්නෙත් නැහැ. බොජ්ජංග වැඩිච්ච තැන දරු වෙන නීවරණේ. අන්න ඒක සත්‍ය දකින්න. ඒක අවිජ්ජාසුති පැහැදිලි කරනවා. නිකන් නීවරණ දරු වීම නෙමෙයි. බොජ්ජංග වැඩි වීම. බොජ්ජංග ඇති බව හම්බවීමෙනුයි අවිද්‍යාවට ප්‍රත්‍ය නොවේ. ඉතින් ඒකේ දේශනාවේ විදිහට පැහැදිලි වෙනවා. ඊළඟට අහනවා ස්වාමීන් වහන්සේ උපනිෂත්ති දේශනාව වන දහම් පරියාය ප්‍රායෝගික අත්දකින්න අවස්ථාවක් උදාහරණයක් ලෙස පහදා දෙනමින් කාරණා කිල්වා සිටිමි. උදාහරණයක් ලෙස අපට ප්‍රායෝගිකව ජරාව කියන අවස්ථාව ප්‍රකට වූ වේලාවකට එහි සමුදේ වශයෙන් ජාතිය දැකීම යන පංචමහා හතරෙන් පිළි බාරගත් බැවින් මේ ආකාරයට ජරාවක් ප්‍රකට වේ යයි වශයෙන් මුලදී මානසිකාර වැටෙන සුත්‍රවන් සරණයි. ප්‍රායෝගිකව කියන්නේ ඉතින් අපට ඇත්තටම පංචමස්කන්ධය මොකද්ද කියලා හොයන්නනේ තියෙන්නේ උපන සූත්‍ර පැහැදිලි කරන්නේ ඥානතෝම්බික්කේ පසතෝ ආසවානම් පයම් වදාම නෝ ඥානතම අපසුදු කියන්නේ පංචපාස්කන්ධය හොයන එක අපට ප්‍රකට වෙච්ච පංචපාස්කන්ධය හැදෙන කොහොමද කියලා හොයාගෙන යන එක තියෙන්නේ. ජරාව හොයාගෙන නෙමෙයිනේ කියන්නේ. පුරුෂ සූත්‍රයේ ජරාව හොයාගෙන එකක් නෙමෙයි කියන්නේ පංචවාස්කන්ධ සමුදය වයද්ද කියන එකක් කියන්නේ. ඒ පංචවාස්කන්ධ හොයාගෙන යන්නට ඕනේ. අවස්ථා ජරාව කියන අවස්ථාවේදී ප්‍රකට වෙන වෙලාවේදී සමුදේ වශයෙන් ಜಾතිය දැකීම. ඔව් ಜಾතිය තමයි දැක්ම ප්‍රඥාවට. පංචපාස්කන්ධය හතරෙන් බාරගත් බැවින් මෙය ආකාරයට ජරාව ප්‍රකට වෙන බව. හැබැයි ජරාව මගේ වෙන්න බෑ. ජරාව මගේ වුණා නම් පටිසම්පාද නෙමෙයි හම්බුනේ මගේ ජරාව. මගේ જાතියක් නෙමෙයි. මගේ જાතියෙන් මගේ ජරා මරණ නම් ඒක පටිසම්පද දර්ශනයක් නෙමෙයි. එහෙමනම් ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ භාව හම්බෙනකොට ජරා මරණ කියන්නේ ಜಾති අචිතන තියෙන එකක් කියලා හම්බෙන්නට ඕන. නැත්නම් ಜಾති නැතිවීමෙන් ජරා මරණ නෙවෙයි. දැන් අපට ගොඩක් වෙලාවට ජරා මරණ හම්බෙන්නේ කොතනද? අපි ජරාවත් අතර මරණේ. ಜಾති නැති බවෙන්නේ ජරා මරණේ හම්බෙන්නේ. අපට මරණය හම්බෙන්නේ මරුණා කියන්නේ ඉපදීම නැති වුණා කියන එක නේද? මරුණා කියන්නේ ඉපදීම නැති වුණා කියන එකනේ. එහෙනම් අපට මරණය හම්බුනේ කොතනද? ಜಾති නැති කල්ලි මරණය ඇත. බුදුරණවහන්සේගේ දර්ශනය මොකද තියෙන්නේ? ಜಾති ඇති කල්ලි මරණය ඇත. දැන් අපි දකින්නේ මොන විදියකට කතා කරත් අතීතේ ඉපදුණා අනාගතේ මරනවා දැන් ඉපදුණා දැන් මරනවා කියලා කතා කරන සියලු දේ තුළ තියෙන්නේ. ಜಾති ඇති වුණා ඊට පස්සේ මැරුණා. මැරුණ ඉපදෙච්ච දෙන්නේ. ඉපදෙච්ච දේ මැරුණා කියනකොට ඉපදෙච්ච දේ නැති වුණා. එහෙනම් ඉපදීම නැති තැනයි මරණය හම්බලා තියෙන්නේ. ආර්ය දර්ශනයේද? පටිසමුපාදයේද? නැහැ. එහෙමනම් අපට හම්බ වෙනට ඕනේ ಜಾති ඇතිතන අන්න ජරා මරණය කියන එක. එහෙම හම්බුන තැන තමයි පටිසමුපාදය හම්බෙන්නේ. ඉතින් ඒකට අපි මුලින්ම මානසිකාරයේදී අපට ඇත්තරම තේරුම් ගන්න තියෙන්නේ ජරාවක් මරණයක් ශෝකයක් පරිදේවයක් දුකක් දෝමනසයක් උපායාසයක් මොකක් හරි හම්බුනාම ඒකත් උපදිච්ච දෙයක් පංචීපාදන ස්කන්ධය දැන් බුදුරණවහන්සේ පෙන්වනවා ඇත්තටම ජරා මරණ ඉපදීමක් කියලා දැන් අපිට එක්කම ප්‍රශ්නයයි ඉමස්මින් සති ඉදන් හෝති ඉමස් උපා ඉදන් උපද්දති එතන කියන මොකද්ද ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උපාදා මේ ඉපදීමෙන් මේ උපදිනවා. ජාතිය ඉපදීම භව මේ ජරා මරණ උපදිනවා. ජරා මරණ නැති වෙනව නෙමෙයි. ජරා මරණ උපදිනවා. ජාති ජාතිකෝ ජරා මරණ ජාතිකෝ කියලා බුදුන් සිග්‍රහ කරනවා. උපදිනවා කියන්නේ ජරා මරණ හම්බ වෙනවා. මොකක් නිසාද? ජාතිය නිසා. ජරා මරණ නැති වෙන්නට ඕනේ ජාති නැති භවය. එහෙනම් ජරා මරණ කියන කාරණාවක් කියන්නේ ජාතිය නැතිවීමට කියන විග්‍රහයක් නෙමෙයි. ජාති නැතිවීමට ජරා මරණ විග්‍රහ කරලා පටිසම්පදයන් වෙන්නේ අපි ජරා මරණ කියලා විග්‍රහ කරන්නේ ජාති නැතිවීමටනේ. ජාති නැති වුණා නම් ජරා මරණ නැති වෙනවද? ජාති නැති වුණා නම් ජරා මරණ නැති වෙන්නට ඕනේ. අපි ජාති නැති බවට ජරා මරණ කියලා විග්‍රහ කරන්නේ. ඒකම තව සියුම් කරලා තව මොනවා හංගා විග්‍රහ කරගන්නවා. ජාති ඇතිතන ජරා මරණ නැති බව හම්බෙන්නට ඕනේ. හේතුපතිදාරම. එතකොට ඕක හොයාගෙන යනකොට දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ එහෙමයි දැන් පටිසම්පාදයේ අපි අර අවිජ්ජා සංකාර විඥාන නාම රූප ඔය වගේ දේවල් ටිකක් වෙනම පැත්තකින් හිතනවනේ. මොකද ඒක අපි එච්චර දන්නේ නැති නිසා. නමුත් ජාතිජ දාමන්න කියන්නේ වෙන පැත්තකින් හිතන්න දෙයක් නැහැ. දන්නවනේ. හැබැයි දන්නේ මොකද්ද? ජාති නැතිවීමෙන් ජරා මරණ ඇති වෙන බව. ජරා මරණ කියලා විග්‍රහය අපට හම්බෙන්නේ ජාති නැති බවට. ඒ නිසා අපි ඕකත් එක්ක දන්නවා කියලා දාන ගලපනවා. ඒ නිසා තමයි අපිට වරදින්නේ. ඔය එකක් තේරුණා නම් පටිසම්පාද දැකලානේ. එහෙනම් එකක් දැක්කනම් පටිසම්පාද දැකලා. එහෙනම් ජාතිය ඉපදීමෙන් ජරාමරණ උපදින බව දකින්නට ඕනේ නුවණට. එහෙම නොවුනොත් එහෙම එතන තියෙන්නේ. අපි දන්න දෙයක්මයි ගලපලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ චක්කුම් පටිච්ච රූපේච උපපජ් දක්වඥාන තින්න සංගලි පස්සව පස්සපච්චය වේදනා යම් වේදිතං සංජානති යම් සංඥා සංවිතක්කේති යම් විතක්කේතං ප්‍රපංචේති ආදී වශයෙන් දේශනාව විය ඇත්තාව බුදු දේශනාවේ ප්‍රායෝගික මාර්ගයේ වඩන අවස්ථාවේදී යම් වේදිතං සංඥාති කියන කියන යම් වේදේති යනු දැනීමක් ඉන්ද්‍රිය හයකින් කියන එකද එසේ නොමත සුඛ දුක්ඛ දුක්ඛම සුඛ වශයෙන් අට ගන්න දෙන කරුණාවෙන් පහදාගෙන ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එතන දැනීමක් කියන චක්කු සම්පස්සජ ආදී ටික තමයි කතා කරන්න තියෙන්නේ. මොකද ප්‍රපංචය කතා කරන්න ඕනේ නැත්තම් නේ. ප්‍රපංචයක් කතා කරනවනේ. හැබැයි මේකක්වත් දැන් ඔහොම කියනකොට අපිට හිතෙනවා නේ නං ඒක මොනවාට පස්සේනේ සැප දුක කියලානේ. ඒතර පරිසම්පාදද? නෑ. ඒක බාන්න මේක පැත්තෙන් આવර කොච්චර දෙයක් ඉතින් වෙනවද? මූලිකව අපිට කතා කරන්න තියෙනවා එතන ශක්ක සම්පස්ත වේදනා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන හැම දුක්ක දුකම කියලා. නමුත් එහෙම එකකින් පස් එකක් වෙනවද? නෙවෙයි. දැන් මං අම්මා දකිනකොට ආ මේ රූපයක් මේ කාන්තාවක් මේ කාන්තාව මගේ අම්මද? නෑ. දැක්ක ගමන් අම්මා. නේ? එතකොට එහෙනම් අසයි රූප විඥාන එකතු වුණා මට පේන්න ඇහත් මට ඇහැ තිබ්බා රූපයක් තිබ්බා මෙනික රූපේ කාන්තාවක් කාන්තාව මගේ අම්ම වුණා කියලා හිතෙන්නේ නේ. දකින්නකොටම අම්මා. එනයි පටිසමුපාද කියලා කියන්නේ ඒකකින් පස්සේ එකක් වෙනවා නේ මේක ඒක ප්‍රඥාවට ගෝචර දෙයක් කියන්නේ. ප්‍රඥාව කියන්නේ කාලත්‍රයේ ඉක්මවන බවක් එක්ක හම්බෙන්නේ. කාලත්‍රයේ ඇතිදන පුජ්‍යලත්‍රයේ හම්බෙනවා. කාලත්‍රයේ අපිට ඔක්කොම ටික හම්බෙන්නේ ඔය සියල්ලමක් සියල්ලක්ම හම්බෙන්නේ මේකෙන් පස්සේ මේකෙන් පස්සේ මේක කියන්නේ අතීතයක් නිරුද්ධ වීමක් අනාගතයක් නොපැමිණීමක් ඇති වර්තමානයක් කියලා ගැනීමනේ. එතකොට අපට දැන් ඇහැ තිබුණා ඊළඟට ඔන්න ඒ කියන්නේ ස්පර්ශ තිබුණා ඊළඟට වේදනාව තිබුණා ඊළඟට සංනාව තිබුණා ඊළඟට උපාදාන තිබුණා එහෙමනේ අපට යන්නේ. ඒ යන න්‍යාය තුනම තියෙන මොකද්ද? කාලත්‍රයක් හම්බෙලානේ. කාලත්‍රයේ බුද්ධිලත්වයක් හම්බෙලානේ. ඒක අපි මනින කෝණයක්. එහෙනම් නුවණින් යුක්තව අපට ගොඩාක් දේවල් තව තේරුම් ගන්න තියෙනවා. මෙතන විග්‍රහ කරන්නේ නම් ප්‍රඥාවට තේරුම් ගන්න ඒ මූලිකව හටගන්න චක්ක සම්පස්සජාදී වේදනා කියන්නේ ඒ වෙන විග්‍රහ ගන්න දෙන්නේ මූලිකව විග්‍රහ කරන දේ කියලා කියන්න වෙනවා. නැත්නම් ඊළඟ මූලිකව කියනකොට ඊට පස්සේ අනිත් එකනේ. මූලිකව හටගන්න දෙයට පස්සේ අනිත් එක. ඒක උදේ කාලත් එකට යනවා නේද? ඉතින් ඒ නිසා මේ ධර්මයේ විග්‍රහ කරනකොට ඒක ප්‍රඥා ගෝචර දෙයක් බව හොඳට තේරුම් ගන්න වෙනවා. එහෙනම් බලන්න කොච්චර පැත්තක් අපිට මේ ධර්මයේ හිතන්න තියෙනවද? අපිට උඩින් පල්ලෙන් තේරුම් ගන්න එක නෙමෙයි. ඒකයි මේ ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා මේ සියල්ලංගෙම ධර්ම තේරෙන. දැන් ඔබ හිතන්නේ මං සියල්ලම දැනගෙන මේ කියන්නේ කියලා. මටත් තේරුම් ගන්න දේවල්මයි තියෙන්නේ. හැබැයි මට මේකක් තියෙනවා මේ වගේ හොඳ ප්‍රශ්න අහනකොට මම කල්පනා කරනවා. එතකොට අන්න ඔයාලා නිසා මගේ කල්පනාව වැටෙනවා. එතකොට අනිත් අය ප්‍රත්‍යක් කියලා දෙනවා. අන්න ඒ වගේ අපි හැමෝම බුදුරණවහන්සේගේ ශ්‍රාවකෙක්. අපිත් මේක තේරුම් ගනිමින් යන වැඩ පිළිලා තියෙනවා. තේරුම් ගනිමින් යනකොට ඔබට අපි කියලා දෙන දේ උපකාරනවා වගේම අපට ඒ වගේ අය ඇසුරු කිරීමෙන් තවත් මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්න හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්මයේ සාකච්ඡා කිරීම ඔබ අප සියලු දෙනාට විමුක්ති මාර්ගය උදා කරගන්න හේතු වෙනවා. එහෙම නැත්නම් මේ වෙන පැත්තකින් ඉඳගෙන දන්න කෙනෙක් කියලා දෙනවා නෙමෙයි. දන්න දන්නේ සාස්ෘණ වහන්සේ. සාස්ෘණ වහන්සේ කියපු දේ තමයි අපි මේ ඒකට ගැළපෙනවද නැද්ද කියලා ඒ බලන්නේ. වෙන දෙයක් නෙමෙයි. ඒ අපි කියන කියලා දෙන අපි දන්න කාරණාව සාස්ෘණ වහන්සේගේ දර්ශනයට ගැළපෙනවද නැද්ද කියලා ඒ බලන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ සඳහා මේ සියලු දේ උපකාරයක් කරගන්නට ඕනේ. අපි එහෙනම් අවසන් කරමු. අද දවසේදීත් මේ ධම්රවි පදනම තුල අපි ඇත්තටම මම හිතන්නේ ලෝකේම බැලුවොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන හටවල් එක අංගුත්තර නිකාය ඒකක නිපාතේ සාකච්ඡා කරලා ධම්රවි පදනම. වණතනක බලන්න ගිහිල්ලා එහෙම මම හිතන්නේ කියන්නේ සජ්ජායනා කටපාඩම් කිරිලා ඇති. නමුත් ඒක තේරුම් ගන්න සාකච්ඡා කරපු දෙයක් ලෝකේ මම හිතන්නේ කොහෙවත් නැතුව ඇති. ඉතින් ඒ නිසා මේ ඒක ඇත්තටම අනාගතයටත් ඔක්කොටම සතුටුදායක කාරණයක්. ඉතින් අද දවසේ වෙනකොට අපි අංගුත්තර නිකායේ ඒකගණී පාඨය සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් මේ ආකාරයට රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් බලමින් පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් විත්වා දෙවියන්ගේ ආයු වරණ සැප බල ප්‍රඥාව දෙත්වා දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා සියලු දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වාක සාදු කියලා පින් අනුමෝදන්. රැස්කර ගන්නට යෙදෙන සියලු පුණ්‍ය ධර්මයන් අපනමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. අපවත් වදාළ අතිපූජනීය කටුකුරුන්දී ඥානানন্দ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිවී සැනසෙන්නට මේ සියලු පින් උපකාරයක් වෙත්වා ප්‍රසාදු කියලා පින් අනුමත මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරයක් වෙත්වා ප්‍රසාදු කියලා පින් අනුමත රසකරගත සියලු පුණ්‍ය ධර්මයන් ලෝක සාසනයේ සුරකින මහ යතිවරයාණන් වහන්සේලාට මේ වැඩ සිටින මෑණිවරුන් ඇතුළු මේ ශාසනයේ දහම හැසිරෙන සියලු යතිවරයාණන්ට නිවී සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් විත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. රසකර ගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් ධම්රිය පද නෙමේ අසංග තිලකරත් මහත්මයා ඇතුළු මේ සේවය කරන අධ්‍යක්ෂක මණ්ඩලය ආදී සෑම සියලු දෙනාටමත් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා ඒ වගේම මේ ධර්මය අන් අයට බෙදා දෙන සියලු දෙනාටමත් මේ සැමිය ඔබ සෑම සියලු දෙනාටමත් මේ සියලු පුණ්‍ය ධර්මයන් එකසේ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා තුනුල ගණන්ත ආශිර්වාදයේ සැලසෙත්වා ගෞතම සාසනය තුන් දහමින් සැනසෙන්නේ මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා සසාදු කියලා පින් අනුමෝදන් වෙනවා.